මම ඒකට පදනම් කරන ගොඩාක් කිව්වා. හිතන්න ඕන පැති ගොඩාක් කිව්වා. ඒ කියන්නේ අපි මේක බලන්න ඕන විදිහ. අපි බලන්න ඕන විදිහ. මොකද අපි දන්නවනේ රාහුල සානහස කියන්නේ අසුභමං ශ්‍රාවකයන් එක්කෙනෙක් නේද? ඒ කියන්නේ පුංචි ගුණක් තියෙන කෙනෙක්ද ගොඩාක් ගුණක් තියෙන කෙනෙක්ද? එතකොට මේ කරන ක්‍රමේ මේ දැන් මේ රාහුල සන්නාසක උදාරණ ආනාපානත වඩන ක්‍රමයක් කියලා දෙනවනේ පටන් ගන්න ක්‍රමයක් එක්ක අපිට ඊට වඩා ඉක්මනින් කරන්න පුළුවන් දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේට බුදුරණ වහන්සේ කියලා දෙනවා මොකද්ද මේ ආනාපාන සතිය නිවන් මාර්ගට වඩන්න ක්‍රමය කියලා දෙනවනේ ඇතුලින් වැඩෙන විදිහට රාහුල ස්වාමීන් පොඩි කෙනෙක් නිසා අපිට ඊට වඩා ඉක්මනට වෙයිද කරන්නේ ඈ පුංචි කෙනෙක් නේ. ඒක නා කවුද අපි කවුද? අපට ඊට වඩා විගමනය කරන්න බෑද? ඒක හිතන්නේ. අපි හිතුවොත් නෑ නෑ ඕක ඉතින් ඔය පොතේ තියෙන එකනේ. ඕක ඉතින් මුච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඔය නිකන් ඔය කතන්දරයක් නේ. ඕක මොකන්ද? අවුල සාරණාංශ කවුද අපි කවුද? හිතුවොත් හරියද? එහෙනම් මේ කියපු විග්‍රහයට කොච්චර විග්‍රහයක් අපට වඩා ගන්න කරන්න වේද? ඈ දැන් මේක මේ ඇහිච්ච පමණින් වෙන එකක්ද ඇතුළත ගුණයත් එක්ක නැත්නම් ඇතුළත තමා තුළ තියෙන හැකියාවකුත් එක්ක වෙන එකක්ද දැන් එකට අපිට ධර්මයේ ඇහිච්ච පමණින් සෝතපන්න වෙන්න පුළුවන්ද බැයිද ඒකට තමා තුළ හැකියාවක් තිබිය යුතුද නැද්ද තියෙන්න ඕනනේ එතකොට ওই දෙකම බලන්න ඕනේ නිවැරදිව ධර්මය ඇහෙන්නත් ඕනේ තමා තුළ හැකියාව දැන් දැන් උන් අපටත් දැන් නිවැරදි ධර්මය මේකෙන් ඇහෙනවා. ආනන්ද රාහුල ස්වාමීන් වහන්සේට ඇහෙනවා. හැකියාවතින් අපට වඩා අඩුයිද රාහුල ස්වාමීන් වහන්සේ හැකියාව වැඩිද? චුට්ටක් වැඩිද ගොඩාක් වැඩිද? පුණ්‍ය ශක්තිය ඇති ඔක්කොගෙම හැකියාව වැඩි. එහෙනම් දැන් මේ කියන ක්‍රමයට වඩා තව පොඩ්ඩක් අඩු විග්‍රහයක් අපට අවශ්‍ය වෙයිද වඩන්න? මේට වඩා ගොඩාක් වැඩියෙන් අපට ඇතුළ දියුණු වෙන්න වෙයිද? ගොඩක් ගොඩක් වැඩි දියුණුවක් එහෙනම් අපිට තව ලොකු දියුණුවක් වෙන්න ඕනේ නේද? ඉතින් ඔන්න අපි මීට වඩා ඉක්මනට කරනවා. ඈ අපි මීට වඩා ඉක්මනට කරලා අත්දැකීම් ලබනවා. රාහුල සාන්නාසේට වඩා. අපි නිවන් දකිනවා. රාහුල සාන්නාසේ නිවන් දකිනවා. ඒක මතක තියාගන්න. ඒතර මේ කියන්නේ අපටද රාහුල සාන්නාසේට? රාහුල සාන්නාසේ කියන්නේ අපට නෙමෙයි. අපට මීට වඩා තව ලොකු විග්‍රහයක් කියන්නේ ඒ ආනාපාන සතියට යන්න යන්න මග මේ කියලා දෙන්නේ. මේ බුදුරණන් වහන්සේ පෙන්නපු ආනාපාන සතියට යන්න අපට තව කොච්චර විග්‍රහයක් වුණාද? මේ මේ රාහුල ස්වාමීන් වහන්සේට වඩා ගොඩක් හොරනේ. එහෙනම් හිතන්නේ. හැබැයි අරිත ස්වාමීන් වහන්සේ කියලා දුන්න විදිහ වැඩෙනවා අපට. ඒක මතක තියාගන්න. ඒක ලෝකේ ඕන පුතත් දැනගෙන කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන කෙනෙකුට බ්‍රහ්ම ලෝකේ යෑම සඳහා මේ ප්‍රතිපදාව කරන්න පුළුවන්. ඒක වැඩිනවා. දැන් බුදුරණවහන්සේ පෙන්වන්නේ මොකද්ද? නිවන්. නිවන් මඟ ඕන කෙනෙකුට කරන්න පුළුවන්ද? ඒකට ඇතුළ හැකියාවක් තිබිය යුතුද නැද්ද? ආ එහෙනම් මේ ඒ අපට වඩා සිය දහස් ගුණයක් හැකියාවක් තියෙන කෙනාට විග්‍රහ කරපු ක්‍රමය. මොකද ඔබට අවශ්‍ය සක්කායදිට්ඨි දුරු කරන හසල නිදහස නෙමෙයි වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒකත් එක්ක හිතන්න. දැන් මෙතන බුදුරණවහන්සේ මට පොඩි කාරණාවක් තව මතක් කරගන්න එක අමතක වුණා. කෙස් කියනකොට කෙස් කියන එක විග්‍රහ කරේ කක්කල කරගත තද ගොරෝසු උපාදානයෙන් හටගත්ත කියන විග්‍රහයනේ. ඔව්. එතකොට කෙස් ලෝ බුදුරණවහන්සේ එතන කිව්වද මේ කෙස්වල ආපෝ ටිකකුත් තියෙනවා. තේජෝ ටිකකුත් තියෙනවා වායෝ ටිකකුත් තියෙනවා කෙස් තමයි තදගත තමයි ඉස්මතු වෙලා එන්නේ ඒකේ තද පටවි ගැටුව වැඩි අරව ටික අඩුයි ඒ නිසායි එහෙම වෙන්නේ කියලා බුදුරණවහන්සේ කිව්වද අපි දන්නවද නැද්ද ඒක ඈ අපි දන්නේ නැද්ද මේ පටවියේ තදගතිය වැඩි වායෝ තේජෝ ගතිය අඩුයි කියලා දන්නවද නැද්ද ඒ ෆිසික්ස්ද බුදුබණද අපි ෆිසික්ස් බුදුබණ වලට දැම්මද නැද්ද සද්ධාව අපට හම්බ වෙනවද නැද්ද? නෑනේ. නෑ ෆිසික්ස් පුදුමනේ ගලපන්න බෑ නේද? ඒක ෆිසික්ස් ඈ. ඒක අපි හොයාගන්න දෙයක් නෑ. භෞතික විද්‍යාඥයෝ හොයාගත්තා. අයි බුදුරජාණන් වහන්සේ භෞතික විද්‍යාඥයෝ සම කරන්න බෑ. ඒක භෞතික විද්‍යාඥයෝ හොයාගත්තා. ඒක බොරු නෙවෙයි හැබැයි ඒක මතක තියාගන්න. දැන් මේ මේ තද ගතිය මේකේ ඒ ෆිසික්ස් කරන විග්‍රහය වැරදිද බොරු ඇත්තද? ඇත්ත. මේක නැද්ද තද ගතිය වායු ගතිය ටික නැද්ද මේකේ? තියෙනවා. ඒක ඇත්ත. ඒ ෆිසික්ස්. ඒ ලෝකයේ ඇත්ත. බුදුරණාහිමියනේ ලෝකයේ ඇත්තද ඊතර වෙන මාර්ගයක්ද? ඒක මතක තියාගන්න. බුදුර බුදුරණාහිමියනේ ඊතර වෙන මාර්ගය. නැතු මේකේ කෙස්වල මේ මේ ආපෝතේජෝ වායු නැත්තේ නැහැ. තියෙනවා. ඒ ෆිසික්ස්. බුදුබණ නෙමෙයි භෞතික විද්‍යාව කියන අදහස. ඒක බොරු නෙමෙයි ඒක ඇත්ත. ඒක ලෝකයේ ඇත්ත. ඒකනේ දැන් කාම් වෙන් කරලා ගන්න මේ මේ මේ එක එක සංයෝජන වෙන් කරලා අරන් හදනව නේද මේක දේවල්. ඒක බොරු නම් හදන්න පුළුවන් නේ. ඒක ලෝකයේ ඇත්තද? ඊතරව නැත්තද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊතර වෙන්නේ. එහෙනම් මේකට ගලපලා හරියන්නේ නැහැ. ආ එහෙනම් මෙතනදී විග්‍රහ කළා නෑ නේ මේක නේ. කෙස්වල මේ වැගිරෙන ගතියක් තියෙනවා කියනවා. හමාන ගතිය එහෙම එකක් නෑ. මොකද බුදුරණවහන්සේ ධර්මයේ සංකල්පෙකින් යන එකක්ද ප්‍රත්‍යක්ෂයෙන් යන එකක්ද? දැන් ඔබ පොඩ්ඩක් කෙස් අල්ලලා බලන්න ඔබට වැඩි වෙන ගතියක් හම්බුනොත් කියලා. ඔබට අල්ලලා බලන්න. කාට හරි හම්බෙනවද වතුර වගේ කෙස් වල? තෙල් ගෑවිලා තිබ්බොත් නම් හම්බෙනවා ටිකක් නේ. ඊළඟට ඔබට හම්බුනොත් මේ රස්නේ, ඒ කියන්නේ රස්නේ ගතිය නම් මේ තද ගතිය. බුදුරණවහන්සේ මේ සංකල්පයකටද ප්‍රත්‍යක්ෂයකටද? ඉතින් ප්‍රත්‍යක්ෂ ධර්මන්නේ කියන්නේ නේද? දැන් අපි කෙස් වල ආපෝ කියනවා කියලා කියන්නේ සංකල්පයකින් පරීක්ෂණයකින් උපු කරගන්න ඕනේ නේද? වතුර තියනවා කියලා පෙන්නන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයෙන් නෙමෙයි. ඒක ලෝකීය ඇත්ත. බුදුරු පෙන්නේ ඊතරණ මඟ. මේ පුතඥ විද්‍යාඥයන්ගේ අදහස නෙමෙයි. දැන් අපි අද කියන්න ඕනලා තියෙන මෙහෙම කතාවක්. මේ විග්‍රහයම දැන් ඔහුගේ විග්‍රහය මේකට ගැලපෙනවද නැද්ද බලන්නකො ලස්සනට ගැලපෙනවනේ. දැන් අපට ෆිසික්ස් වලින් මේක ගලපලා ගන්න බැරිද? ෆිසික්ස් වලින් ලස්සනට ගලපලා ගන්න පුළුවන්. අපි කියනවා බුදු ගුණ ගැන හිතලා බුදුරජාණන් වහන්සේට පුදුම හැකියාවක් තිබ්බා. මේ විද්‍යාව කියන හොයාගත්තු කරුණු බුදුරජාණන් වහන්සේ මීට 2553කට කලින් හොයාගත්තා. අපි කියනවද නැද්ද? අපි කියලා ඉවරයි. අනේ මේ විද්‍යාඥයෝ ටිකක් බුදු වෙලානේ කියලා. ඇයි? ඇයි? ඉතින් බුදුවරු දැන් බුදුවරු හොයාගත්ත දෙයක් හොයාගන්නේ බුදුවරුද නැද්ද? බුදුවරු හොයාගත්ත ධර්මය හොයාගන්නේ බුදු කෙනෙක්ද නැද්ද? බුදු කෙනෙන්නේ. ඉතින් දැන් විද්‍යාඥයෝ හොයාගත්ත කරුණෝ මීට වසර 2563කට කලින් බුදුරජාණන් වහන්සේ හොයාගත්තා නම් බුදු කෙනෙක් හොයාගත්තා නම් දැනුත් ඒක හොයාගන්නේ ඒ බුදුරු හොයාගත්ත දහම දැනුත් හොයාගන්නේ බුදුවරුද නැද්ද? බුදුවරුනේ. විද්‍යාඥයෝ ඔක්කොම එන බුදුවරු. අපි කාටද චෝදනා කරන්නේ? ඈ බුදුරජාණන් වහන්සේට නේ ශ්‍රද්ධාව නෑ. හැබැයි අපි හිතෙන් ශ්‍රද්ධාව නෙමෙයි වඩාගන්නේ. අපි මේ කියන්න හදන්නේ කාට හරි එච්චර බුදුරජාණන් වහන්සේට හැකියාවක් තිබ්බා කියලා නෙමෙයි කියන්න හදන්නේ. මේ විද්‍යාඥයන්ගේ තිබ්බ හැකියාව කලින් හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ. ඒකනේ කියන්න හදන්නේ. ප්‍රතිපදාවෙන් ප්‍රතිපදාවෙන් මොකද කරන්නේ? ශ්‍රද්ධාව හම්බෙලාද? නෑ. අනිය රාම පුතත් ජනයායත් බුදු වෙලා. බලන්න කොහොමද අපි මේ මේ ධර්ම අහන්නේ? අපි බුදුරණවහන්සේ ධර්ම අහන්න ඕනේ ඉඳ ගන්නකොට. ඇයි මේ? ඒකේ තියෙන විදිය ඉගෙන ගන්න. අපි හැමෝම බලන්නේ අපි රාමියෝ. අර මාළුවා ගිම්ම කියනකොට තේරුම් ගත්තනේ ගෙවල් කොහමද කියලා කිව්වේ. ඒ වගේ තමයි අපි මේ බුදුබණ අහන්නේ. දැන් අපේ මයින්ඩ් එක මේ දවස්වල අපේ අපේ ලෝකයේ අපි චින්තනය ෆිසික්ස් නෙමෙයිද? දැන් අපේ සමාජයේ අද සමාජගත වෙලා තියෙන චින්තනය මේ ෆිසික්ස් ඇත්තද බොරුද? භෞතික විද්‍යාව ඇත්තද බොරුද? ඇත්ත. එතකොට අපේ චින්තනයේ මේකත් එක්ක නෙමෙයි. මොකද මේක බොරුවක් නම් අපි මේක අයින් කළා දානවානේ. මේක ඇත්තද බොරුවද? භෞතික විද්‍යාව කියන්නේ. ඇත්ත නිසා අපි මේ ඇත්ත එක්ක ඉන්නවද නැද්ද? අපට ඇත්තයි එක තව දෙයක් ඇහෙනකොට මේ ඇත්තත් එක්ක අපි මේක ගලවනවද නැද්ද? ඉතින් ඒක සාධාරණයි. හැබැයි අර ඇත්ත හම්බෙන්න විශාල නුවණ තියෙන්න ඕනේ. ඒකයි වැදගත්. මේක මේක මේ සාධාරණ මේ ලෝකේ. මොකද මේක ස්වභාවය. හැබැයි නිවන් දකින්න බෑ දේශ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිවන් දකින්න බෑ. ඒකට ලොකු නුවණක් ඕනේ. එහෙනම් ඔන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නෑ මේ කෙස් වල ආපෝ තියෙනවා කියලා. ආපෝ ගතිය පෙන්වුවේ නෑ. හැබැයි කෙස් වල ආපෝ ගතිය හම්බ වෙනවා ෆිසික්ස් වලට. ඒක අපට භෞතික වස්තුවක් දියුණු කරගන්න ඕන නම් අපට හයිඩ්‍රජන් H2O වෙන් කරගන්න ඕන නම් අපි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රයෝජනෙට නිවන් දකින්න ඒක වැඩක් නැහැ. නිවන් දකින්න වෙන ප්‍රතිපදාවක්. ඒක ඒක විද්‍යාඥයන්ට අදාළ නැහැ. ඒක බුදු උරුම දේශනාවක්. නැත්නම් අපි H2O වෙන් කරන්න බැරි කියලා හයිඩ්‍රජන් පස්සේ. මොකද විද්‍යාඥයින් බණ කියන්නේ. ඊට පස්සේ බුදුරණවහන්සේ විග්‍රහ කරනවා දැන් කාර්මය කියන්නේ රාහුල සන්නාසයට. අතමෝච රාහුල ආපෝ ධාතු. රාහුල මොකක්ද? ආපෝ ධාතු කියන්නේ. ඔන්න දැන් පටවි විග්‍රහ කරා. එතන පටවි විග්‍රහ කරනකොට දැන් ඔන්න මම ආයෙත් මේක අහනවා. පුන පුන අහනවා. පටවි විග්‍රහය කරපු තැනදී ඔබට ඒක දැන් තේරුණාද? ඈ? ඔබට දැන් මේ පටවි විග්‍රහ කරපු ටික තේරුණාද? තේරුණ කෙනෙක් කවුරු හරි ඉන්නවද? මම ආයෙත් කියලා දෙන්නම් මේක. පටවි විග්‍රහ කරනවා. තද ගොරෝසු ආධ්‍යාත්මික යමක් හරි තද යමක් හරිද ගොරෝසු යමක් හරිද උපාදානෙන් හටගත්ත දෙයක් හරිද උපාදානෙන් හටගත්තා උපාදාන කරගත්ත නෙමෙයි ඒක කලින් කිව්ව උපාදාය රූප කියලා රූපේ විග්‍රහ කරන්නේ මේ උපාදින්න මේක අතීත කෘදන්තයක් එක තියෙන්නේ උපාදාන කරගෙන ඇති වෙච්ච දෙයක් දැන් අරක උපාදාන කරගන්නවා තියෙන දෙයකට දැන් මේක උපාදානයෙන් හටගත්තා මොකද්ද කේස් හටගත්තේ උපාදානයි කේස් උපාදාන කරගත්ත නෙමෙයි අපි අර දන්න දේවල් අපි අස්සන්ට ගලපන්න කැමතියි අපි දැන් කියනවා මේ කේස් මම උපාදාන කරගන්නේ මට කේස් වලට රාගය නැහැ. අපි කියන්නේ නැද්ද? බුදුරණාහි එහෙමනේ මේ කිව්වේ. උපාදානෙන් කේස් හට ගන්නවා කියලා කිව්වා. කේස් උපාදාන කරගන්නව නෙමෙයි කිව්වේ. උපාදානෙන් කේස් හට ගන්නවා. කේස් උපාදාන කරගන්න තියෙන පුතඥයනක් කරන්න පුළුවන්. පුතඥයනක් කේස් උපාදාන කරගන්න තුමයි බ්‍රහ්ම ලෝකයන්. බුදුරණාහි කියන්නේ උපදානයේ කෙස් හට ගන්නවා. දැන් අපිට කෙස් කියලා හම්බෙලා අපි හිතුවොත් මේක ධර්ම ස්වභාවයක් මේක එහෙම තියෙන මම මේක මං කරගන්නේ නැහැ කියලා. අපි හිතුවොත් දැන් මට මම මම මම කරගන්න තු ඉන්නවා කෙස්. හරිද? ඉතින් කෙස් හදන්නේ මොකෙන්ද? ඉතින් ආය අපිට හිතන්න දෙයක් තියෙනවද කෙස් මම කරගන්නේ නැහැ කියලා? අපිට හිතන්න දෙයක් තියෙනවද? උපාදානෙමයි කෙස් තැවිලා තියෙන්නේ. අපිට හිතන්න දෙයක් නැහැ මේක මං කරගන්නේ නැහැ කියලා. මම වෙලාමයි කිස්සාවේ. කේස් උපාදාන කරගන්න දෙන්න දෙයක් නැහැ. උපාදානෙන් කේස් ආවේ. ඒක අපිට දැන් තේරුණාද ඒක? තේරුන්නේ නැහැ තාම. දැන් අපිට හිතන්න ඕනේ නේද මොකක්ද? තේරුම් ගන්න. ඔන්න පටිච්චසමුප්පාදිතා. එහෙනම් මේක ඇහෙනකොට අපිට ඇතිවිය යුත්තේ නුවණින් විමසන්න යමක්ද ගලපෙන යමක්ද? දැන් ඔබට නුවණින් විමසන්න යමක් හම්බුණාද නැද්ද? ඔබට දැන් ගැළපුණාද කියපු දේ නුවණින් විමසන්න යමක් හම්බුණාද? ඔබ ඔබට දැන් මේ කියපු විග්‍රහය ඔබේ රාමුවට ලස්සන චිත්‍රපටයක් වගේ ගැලපුණාද නැත්නම් ඔබට නොනින් විමසන්නමක් හම්බුනද? ඒතකොට බුදුබණෙන් බුදුබණ ඇහෙච්ච තැන අර්ථ වෙලාද නැද්ද? බුදුබණ ඇහෙද්දි මොකද්ද විය යුත්තේ? යෝනිසමනසිට වෙන දෙයක් වෙන්න ඕනේද? බුදුබණ ඇහෙන තැනදී අපේ කෝණයට ගැලපෙන්න ඕනේ ගැලපෙන්න ඕනේද? ගැලපුණා නම් බුදුබණ අපට ඇහිලාද? නෑ. බුදුබණ ඇහිද්දි අපට ඇතිවිය යුත්තේ මොකද්ද? ඇයි මේක පුන පුනා කියන්නේ? කොච්චර කිව්වත් කොච්චර කිව්වත් අපි කැමති නෑ උකට. කොච්චර කිව්වත් අපි මොකටද කැමති? තේරෙනවද? ඇයි අපි එච්චර කැමති? සසර යන්න අපි එච්චරටම කැමති. හිතෙන් කියනවා අපි නිදහස් වෙන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා. හිතෙන් හිතනවා වචනෙන් කතා කරනවා මට සෝතපන්න වෙන්න ඕනේ මට සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕනේ මට නිවන් දකින්න ඕනේ කියලා වචන කතා කරනවා හිතෙන් හිතනවා. ප්‍රතිපදාවේ පොඩ්ඩක්වත් කැමති නෑ නොදබන්න. පොඩ්ඩක්වත් කැමති නෑ රහත් වෙන්න ප්‍රතිපදාව. ප්‍රායෝගිකත්වය. ඇයි? දහම අහනකොටම කැමති තේරෙනවට. යෝනිසමනසිකාරය වදිනවට කැමති නෑ. බුදුරණවහන්සේ කියන්නේ දහම අහන්න මොකක් වෙන්න ඕන කියලාද? ඉතින් අපට ඒක නෙන්න ඕන නැත්තේ. ඇයි මේක තේරෙනවා? තේරෙන දේ සතුට වෙන්න හදන්නේ. තේරුනේ නැහැ කියලා පසුතැවෙන්න හදන්නේ. ඒ දෙකම බුදුරුගේ බණ ඇහිම තුලද වෙන්නේ? නෑ. බුදුරුන්ගේ බණ ඇහිම තුල වෙන්නේ තේරෙන එක නෙවෙයි නොතේරුම්කමත් එක්ක නුවණ තියෙනගෙන හිතන්නට ලැබෙනවා. පරිවිචාරණීත යෝනිසමනසිකාරේ උපපරීක්ෂණේ විචක්ෂණේ පරිණාමසනේ වචන ගණනාවකින් විග්‍රහ කරනවා. ඒක කොහොමද මුකෙන් දෙන්නවද? ඇහෙනකොට. එහෙනම් ඔක්ක නිතර හිතන්න. කොච්චර කියවත් හිතෙන්නේ නැහැ මට. ඇයි? ඇයි හිතෙන්නේ නැත්තේ? එච්චරට අපි සසරට ඇදිලා යනවා. බුදුරණන් වහන්සේ පෙන්නනවා සක්කාය දිට්ඨියට ඇදිලම යන්නේ අපි. ආශ්‍රව ක්‍රියාකාරීත්වය. අපි කවුරුත් කැමති නැහැ පින්වත්නි. අවංකව අපි බැලුවොත් අපි අවංක ප්‍රත්‍යයෙන් සිටින්න. අපි කවුරුත් කැමති නැහැ බණ ඇහෙද්දි තරදී ඒක තේරෙන්නේ නැත්නම් අපි කවුරුත් කැමති නැහැ. අපි හැමෝම කැමති අවංකවම ඒක අහනකොට තේරෙනවනම් අවංකවම තමයි තේරෙනවනම් අවංකව හිතලා බලන්න. අවංකවම තේරෙනවනම් නැද්ද? තේරෙනවනම් තේරෙන්නේ මගේ රාමුණද නැද්ද? බුදුරණවහන්සේ ධර්මයේ හැම තේරෙන්න ඕනද නැද්ද? තේරෙන්න බෑ නේද? බුදුරණවහන්සේ ධර්මයේ හැම හැම වෙනව මොකද්ද? යෝනිස මනසිකාරයෙන් තමයි වැරදි කියලා. එතෙක් අපට නිවන් මඟ හම් වෙනවද නැද්ද? එහෙනම් අපි නිවන් මඟ වඩන්න කැමති නෑනේ. අපි වචනේ කිව්වට හිතින් හිතුවට අපි නිවන්ම ගොඩන්න කැමතිනේ අහද්දි මොනවා කිව්වද? ඒක තේරෙනවා නම් තේරුම් ගන්න කොහෙන් හරි වදනවා. එච්චරට සසරට ඇවිල්ලා. මේ සරල දෙයක් මෙතෙච්චර හිතන දෙයක් නෑ. බුදුරණවහන්සේ සම්මාදිට්ඨිය ඇතිවන්නේ මේකයි කියලා මේ කියන්නේ. යෝනිසමනසිකාරේ සද්ධර්ම ශ්‍රවණයයි. මේ පුංචි සරලම දේ. තව පටිසම්පදේ හිතන දෙයක් නෑ මේ පුංචි සරල දේ. නමුත් ඒකට කැමති නෑ. කැමති නැත්නම් නිවන් දකින්න පුළුවන්ද? සෝතාපන්නන්න පුළුවන්ද? සෝතාපන්නන්න බැහැ. එහෙනම් සෝතාපන්න වීම සඳහා අනිවාර්යෙන් ආධ්‍යාත්මී ඒ නුවණින් විමසීම කියන කාරණාව අපි තුල ඇති වෙන්න ඕන. ඒක ඇති වෙන්නේ නැතුව වෙන මොන දේවල් සිදු වුණත් වැඩක්නොද? වැඩක් නැහැ. මොකද ඇතුළ වැඩෙන්නේ ඇතුළ වැඩෙන එකක් නෙමෙයි. ඇතුළ වැඩින්නේ විචක්ෂණයෙන්, උපපරීක්ෂණයෙන්, පටිපුච්චාරීතාවෙන්, යෝනිසමනසිකාරයෙන්, පරිණාමසණයෙන් ඇතුළ වැඩි. මුදුරු ධර්මයේ දෙන්නේ ඒකට. නැතුව අන්දට දක්වන්න නෙමෙයි. බුදුරු ධර්මයේ කියන්නේ ඔබව අන්දලා ඔබව දක්වන්න නෙමෙයි. බුදුරු ධර්මයේ කියන්නේ මොකක්ද? මොකටද? ඔබට හිතන්න. ඔබ තුලින් යමක් ඇති කරගන්න. ඔබව අන්දලා ඔබව දක්වන්නේ බුදුරු. බුදුවරු කියන්නේ ඔබට ඔබේ නුවණ උදි කරගන්න ඔබට එමය දෙනවා හිතන්න. අන්න බුදුරුන්ගේ ප්‍රතිපදාව. නමුත් අපි කැමති අපිව අන්දගෙන කවුරු හරි අපිව දක්කගෙන යනවා. අපි ඒකට හරි කැමති. අපිව කවුරු හරි අන්දගෙන අපිව දක්කගෙන යනවනම් අපි හරි කැමති. අපට හිතන්න වෙනවට අපි කැමති නෑ. අපි නුවණ විමසන්න අපි කැමති නෑ. බුදුරණාහි සූත්‍රයක පැහැදිලි කරනවා යම්කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය ඉපදුනා නම් ඒක හරියට ඉර නැගෙන්න කලින් අරුණ උදා වුණා අරුණ උදා වුණොත් ඉර නැගෙනවද නැද්ද? අන්න ඒ වගේ කියනවා යෝනිසෝ මනසිකාරය ඉපදුනොත් සෝතාපන්නනවලු. ජොන්වස කියන්නේ. යෝනිසෝ මනසිකාරය උදා වුණොත් අරුණ නැගුණා වගේ. එහෙනම් අපට නැත්තේ මොකද්ද? අපට නැත්තේ ඒක. එහෙනම් අපි ඉර නැගින්නට අරුණ උදා වෙන්න ඕන නම් අපට යෝනිසු මනසිකාරයේ උදා විය යුතුයිද නැද්ද? අපි එහෙනම් ධර්මය අහනකොට ඔබ ඔබ අහන්නේ මට මේක තේරුම් ගන්න කොහොම හරි ඕනේ මට මේක ඇහෙදි තේරෙන්න ඕනේ මට ගැළපෙන්න ඕනේ මට ගැළපුන්නේ නැහැ කියලා දුක වෙන එකද ගැළපුණාට සතුට වෙන එකද කියලා ඔබ ඔබ තුලින් අවංකව හිතලා බලන්න ගැළපෙනකොට සතුටු වෙනවා ගැළපෙන තැනකොට දුක් වෙනවා. ඔය දෙක ඔබට ඇති වුණා නම් එක්ක ගැළපුණා සතුටු වුණා. එක්ක ගැළපුන්නේ දුක් වුණා. ඔය දෙක නම් ඔබට ඇති වුණේ. ඔබ තාම අරුණට ආවේ නැහැ. ඔබට ගැළපුණත් අරුණට ආවේ නැහැ. ගැළපුන්නේ නැහැ කියලා දුක්ුණත් අරුණට ආවේ නැහැ. අරුණ නැගින්නේ නැහැ. කියන්නේ යොන්සමනසිකාරයෙන් නැහැ. හැබැයි ගැළපුන්නේ නැති කෙනා නොනැතිනම් ප්‍රඥාවන්තයි. මොකද ගැළපෙන එක්කන උපරිම මොඩේ. ඒ කියන්නේ අහපු තැනදී ගැලපෙන එක කියලා තමයි හොඳම මෝඩයා. මොකද හේතුව තමයි පොන්නේ ගලපගත්තේ. ශ්‍රද්ධාවක් නැහැ, උපරිම මෝඩයි. ගැලපෙන්නේ නැති එක කියන අවධානය අහලා දෙනවා. එතනත් මෝඩ කෙනෙක් ඉන්නවා. ඒ තමයි. එතනින් එහායා විමර්ශනය කරන්නේ. එයත් මෝඩයි. අනිත් එක්කන විමර්ශනය කරනවා. අන්න යෝනිසමනසිකාරයට යනවා. එයාටයි මේ දන්නේ. දෙන කෙනෙකුට නෙමෙයි. ඒ කෙනාටයි. ඒ කියන්නේ ගැළපුන් නැතුව වැටහින් අපේ කෝණයට ගැළපෙන්නේ නැති තැනදී එය මොකද්ද කියලා සත්‍ය ගවේෂි අන්න සත්‍ය ගවේෂි යනවා. දැන් සාමාන්‍යයෙන් හිතන්න මම මේ ගණන් වලින් උදාහරණ දෙනවා කියලා. ඒකයි මොනවද කියයිද දන්නේ නැහැ. නමුත් මම මට මට තේරෙන එක නම කියන්නේ නේ. මගේ මෝඩකමට හරිය මට තේරෙන එකම පොඩ්ඩක් මේ කියන්න හදන්න. දැන් ඔන්න හිතන්න ගානක් හදන්න. අපි ගානක් හදනකොට ගණක් හදන්න අපි ඉන්න හොඳට ගණන් හදන්න දක්ෂ කෙනෙක් ඉන්නවා කියන්නේ. يعني හොඳට ගණන් වලට දක්ෂයි කැමති. ඒ කෙනාට ගණන් වලට කැමති කෙනාට දක්ෂ කෙනාට සාමාන්‍ය ගානක් දකිනකොට යාට තියෙන්නේ කොහොම හරි හදන්න ඕන කියලා නේද? ඒ කියන්නේ ගණන් වලට කැමති ඒකට දක්ෂ කෙනා කොහොම හරි කැමති ඒක හදලා හදන්න ඕනේ යාට. යාට හදන්න වෙන අප්සෙට් නේ. ඒ කියන්නේ අර කම්මැලියට නෙමෙයි. කම්මැලි නිකන් විභාගයකට පාස් වෙන්න විතරක් ගණන් හදන කම්මැලි මෝඩ කෙනාට නෙමෙයි. ගණන් වලට කැමති කෙනාට දැක්කොත් හදන්න මෙතනවන්නේ. එන කල්පනා කරන්න මෙතනවන්නේ. ඒ ගණන් හදන එක ඒ ගණන් හදන එක. එහිම අවශ්‍යතාවයක් ඒ කෙනාට තියෙනවා. නිවන් දකින්න ඕනේ බුදුබණ හෙන කෙනාට කොහොම අවශ්‍යතාවයක් තියෙනවද? නිවන් දකින්න ඕනේ බුදුබණ හෙන කෙනාට අර වගේ කී ගුණයක අවස්ථාවක් තියෙන්න ඕනද? අර දැන් ගණන් හදන්න අවශ්‍ය කියන්නේ ඒකට දක්ෂ ඒකට කැමති කෙනාට පුදුම කැමැත්තක් තියෙන මේ ගණන් ටික හදන්න මොකද? එයා කැමති නෑ එකක් හරි අතහැරලා දාන්න. මෙච්චර කැමති එක හදන්න. ඒකම හිතනවා හිතනවා කල්පනා නමල්ට කියනොත් වෙනවා. ඒ ඒකම කල්පනා කරනවා. ඒකම හදලා ඒ ගණන් හදන්න පුතඥයන්ට බුදුයන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට තේරෙන්නේ නැති වුණාම ඒක කොහොම වෙන්න ඕනද? නේ? අන්න ඒ ගතිය අපට ඇති වුණොත් නිවන් දකින්න පුළුවන්. නැත්තම් නෑ. ඒකයි විමුද සසරේ මෙච්චර ඉන්නේ බුදුවරු කියන්නේ අනවරාග්‍රයි කියන පටන් ගත්ත කොන පේන්නේ නැහැ කියනවා. මේ කවුද කියන්නේ? බුදුවරු කියන්නේ බුදුචරණ වහන්සේ. අනේ අපට හිතෙන්නේ තින්නේ අපි බය කරන්න කියන්නේ කියලා. දැන් බුදුවරුන්ට අතීතයේ පේන්නේ නැති පේන් මෙතෙක් පේන්නේ කියලා සීමාවක් තියනවද? බුදුරජාණන් වහන්සේලාට නැහැ අතීතයේ පේන එකේ සීමාවක් නැහැ. සීමාව අනන්තයි. ඒ කියන්නේ අතීත ජීවිත පේන සීමාව අනන්තයි. ඒව පේන බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැලු. මොකද පේන්නේ නැත්තේ? පටන් ගන්න ගුණ පේන්නේ නැහැලු. දැන් අතීතෙට බලන්න පුළුවන් සීමාවක් අවසානයක් නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේට අතීතේ පේන්නේ නැහැලු මේ අපේ පටන් ගන්න ගුණ. කොහොම සසරයි? අපි මේ දැන් කඩු කනවා වගේ මේ කරන්න පුළුවන්ද? මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ. බුදුරුන්ටත් පේන්නේ නැති. කොහොම ගමනක්ද? එහෙනම් කොච්චර අවධානයක් ධර්මෙද තියෙනවද? ඒකයි මේකට තැනක් ඕනේ. වටිනාකමක් ඕනේ. අපි හිතෙන් දීවට ගන්නෑ බුදුරන් වහන්සේගේ පාදුවිල්ලක් මම කියනවා. ප්‍රායෝගිකව බලනයි බුදුරන් වහන්සේගේ පාදුවිල්ල කියලා. ප්‍රායෝගිකව බලන්න. හිතෙන් විතරව ගන්න එක පිනක් රැස් වෙනවා. ප්‍රායෝගිකව බලන්න අපි බුදුරණවහන්සේගේ පාදු විලද කියලා. අන්න එහෙම වෙච්ච කෙනාට මොකද්ද තියෙන්නේ? අන්න යෝනිසමනසිකාරී මගේ යන්න පුළුවන්. ඒකයි පින්වතුනි පසු කාලීනව පොඩ්ඩක් හරි හරියට යමක් හොයන කෙනා අනේ මේ ජීවිතේ බෑ නැත්තම් මෛත්‍රී වලින් දක්නොත් හිතන්නේ පොඩ්ඩක් හරි අර තේරුම් නැහැ කියලා හම්බුණා. බෑ කියලා අතහැරියා. ඒක අහිංසක මොනකම අහිංසක ඇත්තටම පොඩ්ඩක් හරියට තේරුණා බෑ කියලා දැන් අපට අපට නම් වැටෙනවා වැටිලා මුදුම විදියට කවුද නුණක් කර්මය දෙන්නේ මේ දෙන්නේ නුණක් කර කවුද හොඳට වැඩෙන හොඳට වැඩිලා වැඩෙන කෙනාටද තේරෙන්නේ නැද්ද අතහැරපු කෙනාද එයා නුණක් කරයි ඇයි එයාට පොඩ්ඩක් හරි මේක තේරුණාද දැන් අරයා මුලා වෙනවා මුලා වෙනවා මුලා වෙනවා ගැළවෙන්නේ නැහැ. දැන් අරයා හැබැයි කවදා හරි එයාගේ පොඩ්ඩක් සිහිය පැහැදුනොත් එයා යාවිද නැද්ද? එයා යනවා. සිහිය පැහැදුනොත්. එයා හරියට අහලා තියෙනවා ටිකක්. හරියට බුදුබණ ඉගෙනගෙන තියෙනවා ටිකක්. ඒ නිසා තේරුම් ගන්න. ඒකෙන් බෑ කියලා හරි හිතුනේ. හැබැයි එයා තව පොඩ්ඩක් උත්සුක වුණොත් එහෙම එයාට පුළුවන්. අනිත් නට නෑ මේ සූත්‍රය කරන්න කියලා නැතිව සමානලාවට මේ සූත්‍රයක් කරන්නේ කොහොමද කියලා කියන්නේ බුදු බුදුබණ අපි අහන්නේ කොහොමද කියන විග්‍රහය කරනවා නේද ඊළඟට බුදුරණවහන්සේ රාවල සාරණසද කියනවා කතමාජ රාවල ආපෝදාහතු රාවල මේ ආපෝදාහතු කියන්නේ මොකද්ද ආපෝදාහතු සිය ආධ්‍යාත්මිකසිය බාහිර ආපෝදාහතුවත් ආධ්‍යාත්මිකයි බාහිරයි කියනවා කතමාජ රාවල ආධ්‍යාත්මික ආපෝදාහ මොකක්ද ආධ්‍යාත්මික ආපෝ ධාතුව? යම් අවිජත්තම් පච්චත්තම් ආපෝ වාපවතං උපාදින්න. ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ තමා කියලා ගත්ත ආපෝ වැගිරෙන ස්වභාවයෙන් යුක්ත උපාදානයේ හටගත් දෙයකයි. කොයි වගේ දෙයක්ද? පිත්තං සෙම්මං පිත්ත සෙම්ම සරව ලේ දහනිය ඒ වගේ මේ 12 කියලා ඊට පස්සේ කියනවා යම්ව පණං යම් පිකින්චි තවත් යම් කිසි මොනවා හරි දිනනවද කොයි විදියටද ආධ්‍යාත්මිකයයි තමායයි වැగిරෙන ස්වභාවයෙන් උපාදාන වෙච්ච ඒ සියල්ලක් මොනවද? ආධ්‍යාත්මික ආපෝ ධාතුව. අයං උච්චති රාහුල ආධ්‍යාත්මික ආපෝ ධාතුව. මේකයි රාහුල ආධ්‍යාත්මික ආපෝ ධාතුව. යාචීව කෝපන ආධ්‍යාත්මික ආපෝ ධාතුව. යම් කිසි විදියකට මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව යක බාහිර ආපෝ ධාතුව. යම් විදියකින්ද බාහිර ආපෝ ධාතුව ආපෝ ධාතු රේවේසා. මේ මේ ඔක්කොම ආපෝ ධාතු මයි යමක ආධ්‍යාත්මික ආපෝ ධාතුවක්ද යමක බාහිර ආපෝ ධාතුවක්ද මේවා ආපෝ ධාතුවක් මයි තන් නේතම්ම අන්න ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මට අයිති නෑ කියලා යථා භූතං හටගත්ත දේ ඒ ආකාරයෙන් සම්මා පඤ්ඤායි මනා ප්‍රඥාවෙන් දත්තබ්බා දකින්න මොකනේ දකින්න කියන්නේ හිතෙන් විතර කළද නෑනේ අපි ඒක කලින් විග්‍රහ කරා නේද එන මනා ප්‍රඥාවෙන් ඈ හිතෙන් නෙමෙයි ඈ හිතෙන් කරන්න පුළුවන් මොකද්ද යෝනිසමනසිකාරේ නේ දකින්න පුළුවන් දැකිය යුත්තේ හිතෙන්ද ප්‍රඥාවෙන්ද ප්‍රඥාවෙන් දැන් අපි අපි කරන වැරද්ද මම ඉස්සෙල්ලා පෙන්නුවා කල්පනා කරන්නේ හිතෙන් ඒක දැක්ම නෙමෙයි ඒක වැරද්දක් ඒක අපේ කල්පනාවක් ඒ වගේම දැන් යථාභූත සම්මප්පාණය දිස්සුවා ඔන්න ඔය ආකාරයට මනා ප්‍රඥාවෙන් දැකලා ආපෝ ධාතුවයි නිබ්බිදති ආපෝ ධාතුවට කලගිරිනවා ආපෝ ධාතුව චිත්තං විරාජයති ආපෝ ධාතුවෙන් හිතයින් වෙනවා. ඒ විදිහට දැක්කහම. එතකොට කොයි විදිහටද දකින්නේ? ආධ්‍යාත්මික ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් දෙකම ආපෝ ධාතුවක් බව මම නෙවෙයි මගේ නෙවෙයි මට ආයිති නෑ කියලා මනා ප්‍රඥාව දැක්කහම ආපෝ ධාතුවේට කලකිරලා ඒක හිතයින් වෙනවා. එතකොට ඒක උනේ මොකෙන්ද? ප්‍රඥාවෙන් නේ. එතකොට මේ මේ දැක්ම අපි හිතෙන් දැක්කොත් විතරකයක් විතරයිනේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට මෙහෙම මම තව එකක් කියන්නම්. මට මේ ගැන විස්තර කරන්න දන්නේ මම මේ සංචාරකයෙක් නේ. මම ලංකාව ගැන කියන්නම්කෝ. ඔන්න ඔබ ලංකාව ඔබ ලංකාවට එනවා. ඔබ ලංකාවට ආවට පස්සේ ඔබට ඕනේ අනුර ශ්‍රාවකයන්ගේ ආවරණයට ඉඳ රැයන ගෙට්ටු කරගන්න. ඔබ ලංකාවට ඇවිල්ලා දැන් අපි හිතමු ලංකාවට මෙහි විදේශිකයෙක් වන්නවනවා කියලා මම මොකද ඔබ ලංකාවට ඉඳලා විදේශිකෙක් මගේ බනහනවා. එයා කවදාවත් ලංකාවට ගිහිල්ලා නැහැ. එයාට ඕනේ අනුද ශ්‍යාම්පුරගේ ප්‍රෑණකට උගල ආරණ්‍යට එන්න. එයා ලංකාවට ඇවිල්ලා බහිනවා. එයා හරියටම මග දන්නේ නැති කෙනෙක්ගෙන් අහන්න නැතුව යනවා. කොහෙද යන්නේ? රෑණකට උගල ආරණ්‍යට මාත් යන්න පුළුවන් කියලා. මග දන්නේ නැති කෙනෙක් දන්න කෙනකින් අහන්නේ නැහැ. අහන්න නැතුව ලංකාව එයාපෝට් එකෙන් බහැරලා යනවා. කොහෙද යන්නේ? මාතලේ අනුමදස්සී මාමුරුවන් වෙන්න යනවා. යන්න පුළුවන්ද? යන්න බෑ. යන්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා මොකද්ද කළ යුත්තේ? යන්න කලින් මග අහගන්න ඕනේ නේද කොහොමද යන්නේ කියලා. අහගන්න නැතුව කාට හරි යන්න පුළුවන්ද? ඈ? කාට හරි යන්න බෑ නේද? එක්කෙනෙකුට පුළුවන් හැබැයි. මග හොයාගන්න කියලා ඉස්සල්ලා. එයාට විතරයි පුළුවන්. අනිත් අය අනිවාර්යෙන් මග අහගෙන යන්න දැන් එතකොට අපි කරන්න දැන් මෙතන මොකද්ද මේ කරන්න කියන්නේ මේ ආනාපානසති වඩන්නේ. එතකොට අපි බුදුරණවහන්සේ කියන්නේ බෝ නිවන් දකින මග වඩන්න. අර සුදු ජාතික කෙනා ලංකාවට ගිහිල්ලා අනුන්දස්සේ හඳුර හොයාගෙන යන්න ගියා වගේ යුත් යන්න පුළුවන්ද? පාරකට දැන් දාලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා යන්න පුළුවන්ද? ඉස්සල්ලා මොකද්ද කරන්න ඕනේ? පාර දන්න කෙනෙක් අහගන්න ඕනේ නේද? දන්න කෙනෙක් අහගන්න ඕනේ. එතකොට බුදුරණන් වහන්සේ කියපු නිවන් මාර්ග දන්නේ කවුද? අනුදස්ස හඳුනනවද ඒක? බුදුරජාණන් වහන්සේ දන්නේ අනුදස්ස හඳුන දන්නේ. එහෙනම් බුදුරණන් වහන්සේ කියපු නිවන් මාර්ග අපි අහගන්න හොයාගත යුතුද නැද්ද? හොයා නොගෙන අපි යන්න ගියොත් අපිට යන්න පුළුවන්ද බැයිද? ළඟට කරා හරියන්නේ නැහැ නේද? බෑනේ. හරියටම දැනගන්න ඕනේ නේද? දැනගත්තේ නැත්නම් යන්න බෑ. එහෙනම් අපි මේක දැනගත යුතුද නැද්ද යන්නේ? අපි දැනගන්න නැතුව අපිට වැඩෙන එක අපි හිතමු ඔන්න යාපටෙන් එළියට එනකොටම තියෙන හයිවේ එක. හයිවේ එක දැන් කොහේ යන්න ඕනද? මාතරේටනේ. යන්න පුදුම පහසුයි පාර. හයිවේ එක තියෙන්නේ. වාහනත් නැහැ. ඩ්‍රයිව් කරගෙන යනවා. කෙලින්ම යනවා පැලිගොඩට. පැලිගොඩින් යන්න පුදුම විදියට ලේසියෙන් යන්න පුළුවන්. ඊළඟට පැලිගොඩින් කෙලින්ම තව ටිකක් දුර ගියාට පස්සේ දකුණට බඹට දැම්මොත් හම් වෙනවා දකුණු හයිවේ එක. ඔන්න කෙලින් යනවා මාතලට. ඉතින් මාතලෙන් තව එහාට. හැබැයි පහසුවෙන් යනවා. කිසි කරදරයක් නැහැ. කොහෙද මේ යන්නේ? මාතලේට යන්නේ. අනුදස් හඳුන ගන්නන්නේ. ඉතින් මේ කොහෙද යන්නේ? වෙන දිහා හරි යන්න පුළුවන් පාරේ යන්නේ. ලේසි පාරේ යන්න පුළුවන් පහසු පාර යනවා. අපි භාවනා කරනවා කරනවා වැඩෙනවා වැඩෙනවා ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවා. මොකක්ද හම්බෙන්නේ? අපිට වැඩෙන දේ නෙවෙයි. නිවන් මාර්ගද? නිවන් මාර්ග නෙවෙයි. වෙලෙන නිහඬ. ප්‍රතිඵල හම් වෙනවද නැද්ද? ප්‍රතිඵල හම් වෙනවා. ප්‍රතිඵල නැත්තේ දැන් මේ අර සුදු යාන්ත්‍රික කෙනා යනකොට ටවුන් එකෙන් පහ වෙන්නේ නැද්ද? යනවා පාරෙත් යනවා ඔන්න රැලි වලට ගියා එතනින් කඩවතින් හයිවේ එකට දැම්ම ඔන්න ඒ එක එක නගර පහ වෙනවා ඒ නගර දැන් එක එක විදිහට එතකොට දැන් අහල් තියෙනවා ආරන්නේ මෙහෙම ඇති මෙහෙම ඇති කියලා ඒක පුත් පිළිබඳ ලකුණු හම් වෙනව නේද ඔක්කොම හම් වෙනවා ප්‍රතිඵලත් හම් වෙනවා. හැබැයි ආරම්භ තියන්න පුළුවන්ද? කවදාවත් නෑ. අපටත් එහෙමයි. වඩනවා වඩනවා ප්‍රතිඵල හම් වෙනවා අධ්‍යක්ෂ හම් වෙනවා අතුට හම් වෙනවා ප්‍රීතිය හම් වෙනවා ඒක ලකුණු හම් වෙනවා නිමිති හම් වෙනවා ඔක්කොම හම්බ වෙනවා හම්බෙන දෙකේ එක දෙයක් තියෙනවා මොකද්ද නිවන් මඟ අනිත් ඔක්කොම ටික හම් වෙනවා නිවන් මඟ විතරක් හම්බ එහෙනම් අපි දැන දැක යා යුතුයිද නැද්ද? බුදුරන් වහන්සේ ධර්මයේ තියෙන දැන දැක යන්නද? එහෙම නැත්නම් නොදැන නොදැක කවුරු හරි එළවනකොට දුවගෙන යන්නද? බුදුරන් වහන්සේ ධර්මයේ තියෙන දැනගෙන දැකගෙන යන්නද? කවුරු හරි නාමයට ලනුවක් දාලා අපිට තට්ටු කරනකොට දුවගෙන යන්නේ තියෙන්නේ. දැන දැක යන ගමනන්නේ අපිට නාස්රණුවක් දාලා අල්ලගෙන තට්ටු කර කර ගහ ගහ ගහ කියන යවන යන මේකයි. එහෙම නෙමෙයි. දැන දැක යන ගමන. නමුත් අපි හරිය කැමති නාය නළුවක් දාලා තට්ටු කර කර ගහ ගහ කියනකොට යන්න. එහෙම යන කට්ටිය කවුද? අන්නේ කට්ටිය. එතකොට එහෙනම් අපට අවශ්‍ය මොකද්ද? දැනගෙන දැකගෙන යන්න. බුදුබණ දෙන්නේ කාටද? දැනගෙන දැකගෙන ඥානතෝ පසතෝ ආසවනං අයම දම්නෝ ඥානතෝ පසතෝ කවුද මේ කියන්නේ බුදුරණවහන්සේ දේශනා කරනවා දන්මින් දකිමින් දන්න කෙනාට දකින කෙනාට ආස්වාද වෙන්නේ අනික් කෙනාට නෑ කියනවා අනික් කෙනාට නෑ කියනවා දන්නච දකින්න කෙනාට නෑ කියනවා ඒතකොට දන්නච දකින්න පුළුවන් නේද බෑ කියනවා වරණ බුදුරණවහන්සේ ධර්මයේ ඥානීය වඩවන එකක්ද මෝඩකම වඩවන එකක්ද? ඥානීය වඩවන එක. අන්ධවන එකක්ද විචක්ෂණය කරවන එකක්ද? අපි කැමති වුණාට ඇන්දෙයිද? අපි කැමති වුණාට අපිව කවුරු හරි දක්කනවද? අපි කැමති නෑ දෙවියන්තුනි බුදුවරු සරණ යන්න. අපි කැමති නෑ එච්චරටම නිවන් දකින්න. ප්‍රායෝගිකව සෝතාපන්න වෙන්න කැමති නෑ. ප්‍රායෝගිකව නිවන් දකින්න කැමති නැහැ. ඇත්තටම කැමති නැහැ. හිතෙන් හිතනවා. ප්‍රායෝගිකව කැමති නැහැ. ප්‍රායෝගිකව කැමති නම් අපිට ප්‍රායෝගිකව බුදුරණවහන්සේ කියපු දේ හරි කියලා අපිට හම්බ වෙනවා නම් ධර්මය අහද්දී අපට කුමක් ලැබෙන්න ඕනද? තේරෙන්න ඕනද? යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න ඕනේ නේ. ඔන්න දැන් මේක වැඩි විග්‍රහ යනවා මේ සූත්‍ර කරන්න තියෙන්නේ. ඔන්න ආපෝ ධාතු විග්‍රහ කරන්නේ. ආපෝ ධාතුව දැන් මෙතන බුදුරණවහන්සේ බහිද්දාවක් විග්‍රහ කරන්නේ. නෑ බහිද්දා කිව්ව උතරේ නෑ විග්‍රහ නොකරපු නිසා මේකට කැලලා දාගන්න පොඩ්ඩක් බලන්න. ඈ අපි බහිද්දා කරමිනේකට දාගන්න කරමු. විග්‍රහ කළා නෑ ඉතින් අපිට පොඩ්ඩක් මේක තේරුම් ගන්න ඕනේ. මොනවද දාගන්න බලන්න. ඈ ඕන්නේ නේද? මොකද දාගන්නේ බුදුරණවහන්සේ අනුවෙන් කියලා නෑ නේද? නැත්නම් අපට ඕන ටික දාලා බලන්න තිබුණා. බුදුරණවහන්සේ වැරදිලත් නැති. අපි හිතුවද නේ? එහෙමද? නෑ නෑ. එහෙනම් අපට මේකට බහින්දා මොකද්ද කියලා දාගන්න ඕනද? ඕන්නේ නෑ. මොකද බුදුරණවහන්සේ අපට ඕක කියලා දෙන්න නෙමෙයි මේ කියලා දුන්නේ නේ. යෝනිසමනසිකාරය කරන්නනේ. මේක මේක මේ විශේෂිත විශේෂ දේශ කියලා දෙන්න නෙමෙයි ඉගෙනගෙන යෝනිසමනසිකාරය. නමුත් අපි නම් කැමති මේකේ බහින්දාව මේක වෙන්නේ නැති. හා මේක දානවා. හරි මේක හරි. බුදුරණවහන්සේ පොඩ්ඩක් අහවස ගෙන්නේ ඇති. නේ? එහෙනම් බලන්න බුදුරණවහන්සේ මේක බහින්දා කියලා කිව්වද නැද්ද? කිව්වනේ. ඒක හොයාගන්න තියනවා කියලා බුදුරණවහන්සේ පෙන්නේ සිතවිල්ලෙන්ද ඇහෙන්ද නැත්නම් මොනවලින්ද? ප්‍රඥාවෙන් නේද? දැන් අපිට තියෙන්නේ සිතවිල්ලෙන් හිතන එකක්ද ඇහැට පේන එකක්ද ප්‍රඥාවලද? සිතවිල්ලක නෙමෙයි. ඉතින් බුදුරණවහන්සේගේ ප්‍රඥාවනේ. එහෙනම් ඒක ඇති වෙන්න ඕනේ නේද? ඔබ තේරුම් ගන්න. එහෙනම් යෝනිසෝ මනසිකාරය උදා වුණාම ප්‍රඥාව ඇති වෙනවා. ඒ ප්‍රඥාවට තේරෙනවා. මේක මුදල මතක තියාගන්න. නැත්නම් එහෙම අපිට පොඩ්ඩක් බුදුරණවහන්සේ තුට්ටක් අඩුපාඩුයි කියලා සමහරවිට හිතෙනවා. එන වචනේ හිතන්නේ බුදුරණවහන්සේට ධර්මයේ තේරෙන්නේ නැහැ. බුදුරණවහන්සේ ධර්මයේ සුවඛාත නැහැ කියලා වචනේ හිතන්නේ නැහැ. හිතින් හිතන්නේ නැහැ. ප්‍රායෝගිකව කරනවා ඉතරයි. හිතින් හිතන්නේ නැහැ. හිතින් හිතන්නේ බුදුරණන් වහන්සේ අරහන් ධර්මයේ සාක්ෂාතයි බුදුරණන් වහන්සේ ඇත්තටම සම්බුදුයි හිතින් හිතන්නේ නමුත් ප්‍රායෝගිකව ප්‍රායෝගිකව නෑ ප්‍රායෝගිකව බුදුරණන් වහන්සේට තීරච්ච තීරුණකම අඩු නිසා අපි පොඩි කැලක් වලට දාගන්න ඕනේ බුදුරණන් වහන්සේ ඉච්චර ප්‍රත්‍යක්ෂ උන්නති නිසා මේ ධර්මයේ අපි අපේ ප්‍රත්‍යක්ෂ වලට දාගන්න ඕනේ විද්‍යාඥයන්ට පොඩක් තීරුණ බුදුරණන් වහන්සේට වඩා ඒ නිසා අපි විද්‍යාඥයන් ටික දාගන්න ඕනේ මේකට හිතන්නේ කරනවා හිතන්නේ බුදුගුණේ අනන්තයි අප්‍රමාණයි. දහම් ගුණේ අනන්තයි අප්‍රමාණයි. ඒක කුසලයක්. සුඛතියනවා. අපර මොකද වෙන්නේ? ශ්‍රද්ධාව ආවම නිවන් දකිනවා. ඒ ශ්‍රද්ධාව නැහැ. සුගතියන ශ්‍රද්ධාව තියෙනවා. සුගතියන චේතනාවෙන් කුසලයෙන් නිවන් දකින්නේ ප්‍රතිපදාවේ ශ්‍රද්ධාවෙන්. චේතනාව ශ්‍රද්ධාව තියෙනවා සුගතියන නිවන් දකින ශ්‍රද්ධාව ප්‍රතිපදාවේ නැහැ. ප්‍රතිපදාවේ නිවන් දකින ශ්‍රද්ධාව ඇති වුණාම නිවන් දකින්නමයි. ඒක අපි ඇති කරගන්න ඕනේ. ඔන්න පඩේ විග්‍රහ කරලා ආපෝ විග්‍රහ කරලා දැන් තේජෝ විග්‍රහ කරනවා. මොකද තේජෝ කතමාච රාහුල තේජෝ ධාතු තේජෝ ධාතුසිය අධ්‍යාත්මිකාසිය බාහිර තේජෝ ධාතුත් ආධ්‍යාත්මික බාහිර තියෙනවා. කතමාච රාහුල අධ්‍යාත්මිකා තේජෝ ධාතු. මොකද්ද මේ ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන්නේ? ආධ්‍යාත්මික තේජෝ ධාතුව කියලා කියන එක විග්‍රහ කරනවා යම් අධ්‍යාත්ම පත්‍යත්තම් තේජෝ තේජෝගතං උපාදීනං යම් ආධ්‍යාත්මයට පත්‍යක්ෂයට තමා කීරත්ත උණුසුම් උණුසුම් ගතියක් හැද්ද උපාදානයෙන් හටගත්තු යමක් හැද්ද කොයි වගේ දේවල්ද ඇඟේ දිරවන උණුසුම ආහාර දිරවන උණුසුම දැන් අපි අපි හරි කැමති වින්වතුනි අර අර උඩ කියපු දේවල් ඉච්චර වැදගත් නෑ ඒ කියන්නේ ඒක ඉච්චර ගණන් ගන්න දෙන්නේ අර මොන වගේ දේවල්ද කියලා පොඩි උදාහරණයක් දෙන්නනේ ඒකනම් අංග සම්පූර්ණ තේරුම් ගන්න කැමතියි නැද්ද දැන් අර උදාහරණ ටිකක් කියනවනේ මේ වගේ මේ වගේ කියලා. ඒ ටික අංග සම්පූර්ණ තේරුම් ගන්න කැමතියි. මේ උදාහරණ ටිකක් කියන්නේ මෙන්න මේ වගේ දේවල් කියලා. හැබැයි අර ඒක කුළු ගන්න දෙයක් තියෙනවානේ. ඒක එච්චර වැදගත් නෑ. ඒක එච්චර කරන දෙයක් නෙවෙයි. අර කොයි වගේ දේවල්ද කියන්නේක? ඒක නම් අම්මිය එක දිරවන එක මේ ඒක විද්‍යාවෙන් ගලපලා ෆිසික්ස් වලින් ගලපලා මෙහෙම ගලපලා අංග සම්පූර්ණ ඉගෙන ගන්නවා. දැන් ඉගෙන ගන්නේ මොකද්ද? අර වැදගත් දෙයට වඩා අර කොයි වගේද කියලා විග්‍රහ කරනවනේ මේ වගේ කියන එක. ඒක ඉගෙන ගන්න. ඒක හොයනවද නැද්ද ඔබ ඉච්චර? ඉච්චර දෙයක් හොයන්නේ. පලංචි ගහගන්න අපි හොයනවා හතරන් ලී. පලංචි ගහගන්න හතරන් වලින් හදපු කණු ටිකක් හොයනවා. පලංචි ගහගන්න. හතරන් වලින් කණු ටික හදලා හතරන් යන දාලා හතරන් වලින් ලී ටිකක් ගන්නවා. මොකද? ගේ හදන්න පලංචි ගන්නවා. එයා නෝනක්කාර කියන්නේ මොඩ කෙනෙක්. ගේ හදන්න පලන්තිය ගහගන්න හතරන් වලින් ගහගන්න වෙන නෝනක්කාරයි මොඩයි. පලන්තිය ගහගන්න මොකින්ද අපි? අයින් කරලා දාන එකෙන් නේද? ඉතින් අපි හතරන් වලින් ගහගන්න හැටි පලන්තිය. හැබැයි හදන්න හදන්න දෙයි අර නිකන් මේ වැලි වැටුණාද මේ දී කෝටු නිකන් අර දිරක් දී කෝටු වලින් තමයි දැන් ගේ හදන්න හදන්න හතරන් පලන්තිය ගහගෙන දිරක් දී කෝටු කපුට හදන්නේ කුඩ ඒ දී කෝටු වලින් ගේ හදන්න හදන්න. පලන්ති රත් කරනවා. ඕක වෙලා තියෙන්නේ. පලන්ති රත් කරනවා. ආරක්ක දිරච්ච දීකොට. ඊළඟට මේක මතක් වෙච්ච එක තව කාරණාවක් කියන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඔබ අහලා තියෙනවා ධර්මයේ ගැන කියලා තියෙනවා ධර්මයේ අහුරක් කරගන්න කියලා. අහුරක් වගේ කියලා. අපි උදාහරණ පොඩ්ඩක් බලමු කල්පනා කරලා. අලගත් උපසුටි තියෙනවා ඊළඟට ආශිසු උපසුටි තියෙනවා. දැන් ඔන්න ගඟෙන් නෙගුරට යන්න ඕනේ. ඇයි නෙගුරට යන්නේ මේ පැත්ත බය වෙන්නේ එයා පැත්තට යන්න ඕනේ. එයාලා මොකද කරන්නේ? තමන්ම පහුරක් හදන්න ලී එකතු කරලා පහුරක් හදලා පහුරට නැගලා පහුරෙන් අතිම වාරු වෙලා එහා පැත්තට ගිහිල්ලා පහුර අයින් කරලා යනවා. එතකොට මේ පැත්තේ ඉඳලා පහුර හදන කෙනා හදන්නේ පහුරක් කියලා දැනගෙන නැද්ද? නගින්නේ පහුරකටද නැද්ද? යන්නේ පහුරකින්ද නැද්ද? ඊතර වෙන්නේ පහුරකින්ද නැද්ද? පහුරකින්නේ එතකොට පහුර හදලා පහුරට නගින කෙනාට කියන සෝතපන්න වෙනවා නේ. පහුර හදලා කියන සෝතපන්න මග නේ. එතකොට යා පහුර හදන්නේ හතරන් වලින්ද මැණික් වලින්ද ආකාර දාන හිමිවලින්ද? හොඳට හිතලා බලන්න අපට ධර්මයේ පහුරක්ද නැත්නම් අපි මැණික් වලින් හදපු නැවකට නැගලා මැණික් වලින් හදපු නැවේ ගිහිල්ලා නැවේ බහිනකොට එක පහුරක් ඔටෝ වෙලා අපේ පොඩ වෙනවා. හොඳට හිතලා බලන්න මම කියපු කාරණාව. අපි අපි අපි දැන් නුවන් මග යනකොට මැණික් වලින් නැවක් හදාගෙන මැණික් වලින් හදපු නැව වතුරට දාලා මැණික් වලින් හදපු නැවට නැගලා මැණික් වලින් හදපු නැවේ ගිහිල්ලා යනකොට එක පාරට මැණික් ටික පහුරක් වෙලා ඒක අයින් කරලා ගොඩ වෙනවා. අපි අපි හිතන ක්‍රමේ එහෙමද නැත්නම් අපි හිතන ක්‍රමේ කියලා තියෙන්නේ පහුරක්ම හදලා පහුරකටම කරලා පහුරකටම ගිහිල්ලා පහුරකින් කරනවා. අනේ අවංකව අපි හිතන ක්‍රමේ බලන්න. මේක මම මම කියන්නේ මේ ධර්මයේ කියන එක නෙමෙයි අපි හිතන ක්‍රමියාවක්. අපට හම්බ වෙන ක්‍රමියාවක් වලින් අපට හම්බ වෙන්නේ ධර්මය කියන එකත් එක්ක නැවකට කියන්නේ රත්තරන් වලින් හදපු මණික් වලින් හදපු නැවක් හදාගෙන ඒකට ගොඩ වෙලා ඒක ගිහිල්ලා යන මගදී ඒක පහුරක් වෙලා අයින් කරනවා වෙන්නේ එහෙම නැත්නම් පහුරක්ම හදලා පහුරකටම ගොඩ වෙන පහුරම කියලා දෙතර වෙනවා අවංක බැලුවොත් අපට හම්බ වෙන්නේ මැණික් වලින් හදපු නැවකට නැගලා මැණික් වලින් හදපු නැවේ විහිල්ලා එකට වෙනකොට ඔටෝ නැව පහුරා කියලා පහුරායින් කරන දෙන්නේ අවංක වෙන මට නම් අවංක වෙන්නේ ඔබට එහෙම නෙවෙයිනේ මට නම් අවංක වෙන්නේ මට අවංක වෙන්නේ ඔබට නම් මම දන්නේ නෑ කියලා මට නම් අවංක වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ පහුරන්මයි හදන්නේ. හදනකොට ඒක වැදගත් කියලා දකින්නවද නැහැ කියලා දකින්නවද? වැදගත් වෙන්නේ ඉතර වෙන්න විතරයි. මැණික් තරම් වටිනවද ඒක? හදනකොට එයා පරිස්සම් කරන්න හදයිද? කොහෙන් කොහෙන් හරි ගහලා හදාලා දෙයක්ුලින් හදන්නේ. කොහෙන් කොහෙන් හරි ගහලා නිකුත් වෙන්නේ හදන්නේ. මොකද මැණික් නෙමෙයිනේ. එතකොට පොඩ්ඩක් බලන්න මේ ධර්මයේ හරි අවධානය බැලුවම අපට හිතන්න ගොඩක් නැද්ද? ඈ මේ මේ පටිසමුපාද නෙමෙයි මේ කතා කරන්නේ. මේ බුදුරණවහන්සේ කිව්ව සරල උදාහරණයක්. දැන් ඕක අපි හරියට ඉගෙන ගන්නවා නම් පොඩ කල්පනා කරලා බලන්න වෙන්නේ. හැබැයි ලෞකික සම්මාදිට්ඨිය තියෙනකන් අපට ධර්මයේ කියන්නේ මොකද්ද? මැනික් වලින් අඳපු නැවක්. ධර්මයේ ඒක විය යුතුද නැත්නම්? ඒක වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපි ධර්මයේ වෙන්නේ නැහැ. අපට ධර්මයේ කියන්නේ මැණික් වලින් හදපු නැවක් එච්චර වටිනාකමක් ධර්මයේ තිබිය යුතුද නැද්ද? තිබිය යුතුයි. සද්ධාවසාරී වෙනකොට ධර්මයේ කොයි වගේද වෙන්න ඕනද? මැණික් වලින් හදපු නැවක් වෙන්න ඕනද? පහුරක් වෙන්න ඕනද? එතකොට පහුරක් වෙන්න ඕනේ නේ. එයාටයි පහුරක් වෙන්නේ. ඉතින් මෙහා කෙනා කවුරද? හොතපන්න වෙලා කෙනාටයි පහුරක් වෙන්නේ. අනිත් කෙනාට පහුරක්ද? දැන් අපිට පහුරක් නම් අපි ඒක ගණන් ගන්නේ අපිට මැණික් වලින් හදපුණාක්. එතකොට ඇති වටිනාකම තියෙන්නේ. එයා තමයි යොමු වෙන්නේ. හැබැයි මගට යනකොට පහුරක්. එහෙනම් අපි බලන්න කල්පනා කරන්න මුදුවට ඉඳලා බලන්න. අපට ප්‍රායෝගිකව පහුරක් වුණා. ඇයි එහෙම උදාහරණ දෙන්නේ? සක්කාය දිට්ඨි දුර්වල ප්‍රතිපදාවක් නියත සෝතපන්න මග කියන්නේ. සක්කායදිට්ඨිය දුරු වෙන නිකන් වචන ටිකක්ද නැත්නම් ප්‍රායෝගිකද? ඒ කියන්නේ මොකද්ද? සෝතකන්න මොකද හම්බෙන්නේ මොකද්ද හම්බෙන්නේ? මම කියන වැරදි කියන එකක් නෙමෙයි. මම කියන එක හරි වුණොත් නේද මට වටින දෙයක් හම්බෙන්නේ. දැන් මම ඉන්නවනම් මට යමක් වටින දෙයක් තියෙනවද නැද්ද? දැන් මම හිටියොත් මට යම් කිසි දෙයක් වටිනවද නැද්ද? මම කියන එක වැරදි කියලා හම්බෙනකොට මට වටින දෙයක් කතා කරන්න තියෙනවා. මම කියන එක වැරදි කියලා හම්බෙනවා නම් මට වටින දෙයක් කතා කරන්න පුළුවන් මොනවද කියන්නේ? කිසි දෙයක් කතා කරන්න පුළුවන් මට වටින දෙයක්. මම වැරදි නම් මට වටින දෙයක් කතා කරන්න පුළුවන්. හම්බෙනකොට මම හරි නම් කියන මට වටින්නේ ඒවා. හොතපන්න මගෙන් හම්බෙන්නේ මොකද්ද? එතකොට ප්‍රතිපදාවෙන් මගේදී හම්බෙනවා මම වැරදි. ඒකෝර මට මොකක්ද වටින්නේ? මම හරිනම් නේද මට යමක් වටින්නේ. අපට මේ ධර්මය කියන එක අර මිසින් දේශකෙට. හරියටම ධර්මය හම්බෙන්නේ පවුරක් හැටියට. මගදී නිවන් මගදී. එතරම් හම්බෙන්නේ ඉස්සලා මොකද්ද? අර අපි ඉගෙන ගත්ත බුද්ධ ආගම නෙමෙයි. අර ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සුන් දුන්න අර වචන ටික නෙමෙයි. මොකක්ද හම්බෙන්නේ? මම වැරදි කියලා. මොකක්ද හම්බෙන්නේ? මං වැරදි කියලා. හැබැයි අපට කලින් කාමී වචන ටික වැදගත් කරලාද යාවේ? බුදුරණවහන්සේගේ වචන ටික වැදගත් වෙලා ඒකෙන් ආවේ. හම්බුනේ මොකද්ද? කාටද හම්බුනේ මං වැරදි කියලා? මටද? නෑ, මගට, නිවන් මගට. ඉතින් මං වැරදි නම් මොනවා හරි වටින්නේ මට නෙමෙයිද? මොනවා හරි වටින බව මනින්නේ මන් නෙමෙයිද? ඈ? මේ කෝප්පෙද මනින්නේ? මගේ මේ කෙස් ටිකද මනින්නේ? මගේ මේ කණ්ණාඩියද? මගේ මේ සිවුරද? මොකද්ද මම මොන හරි වටිනවා කියලා මනින්නේ? කවුද මනින්නේ? ඉතින් මං කියලා වැරදි නම් මං කියන එක වැරදි නම් ධර්මයේ හම්බෙන්නේ කවුද මනින්නේ? මනින්නේ කෙනාද? එහෙනම් ධර්මයේ බහුරක් කියලා හම්බෙන්නවද නැද්ද? එතනටයි බහුරක් වෙන්නේ. එතෙක් නේ. ඒක මට දැන් හිතලා ගන්න පුළුවන්ද බහුරක් ධර්මයේ කියලා? නෑ නෑ මට අනිවාර්යයෙන් හතරක් නැවක් උන් නැත්තම් ගන්නම බෑ ධර්මයට. මට ධර්මයේ හතරක් නැහික් නැවක් වෙන්න ඕනේ. අපි කොච්චර හිතුවත් ධර්මයේ බහුරක් කියලා. හිතුවොත් එයාට ධර්මයේ කියන්න බෑමයි. ඒක වැදගත් දෙයක් ඒ බහුර කියන්නේ. වැදගත් දෙයක් විය යුතු නේද අපට ධර්මයේ. ඒ කියන්නේ මට වැදගත් වෙන්න ඕනේ. ඒ නැව කොයි වගේද? හතරක් වලින් මැනි කුලින් හදපු දෙයක්. එහෙම නැත්නම් මම ඒකට යන්නේ. ඒකට ගියද නැද? හරියට ධර්මයේ හම්බෙච්ච තැනදී වැරදි කියලා හම්බුන මම එතනටයි පහුරක් වෙන්නේ. මෙතෙන්ද නෙමෙයි එතෙන්ද. අපි දැන් මෙතන ඉඳලා ඒක බලන්න යනවා. ඒක හරියට කොයි වගේ දන්නවද? මොන්ඩිසෝරි ළමයා අර අම්මා දොස්තර කෙනෙක් කරා මොන්ඩිසෝරි ළමයා මම ඊයේ කිව්වා නේද? අම්මා දොස්තර කෙනෙක් කරා මොන්ඩිසෝරි ළමයා නලාවක් දීලා දැන් ළමයා හදවතක් උපසෙන් කරන්න යනවා. අර මොන්ඩිසෝරි ළමයා දැන් අර ආයුධ ටිකක් දුන්නා අම්මා. නලාවක් දුන්නා ආයුධ ටිකක් දුන්නා හෘද රෝග අමාරු ලෙඩෙක් ආවා. දැන් මේ මේ ලෙඩාගේ හදවත උපසම් කරන්න යනවා අර අවුරුදු තුනේ දරුවා. මොකක් වෙන්නේ? ඈ? අන්නේ වගේ වැඩක්. ඒ වගේ වැඩක්. එහෙනම් අපි එතනදී නේද අපිට ඒක හම්බෙන්නේ? එතනදී යන්නේ. මෙතනදී අපි ඔය කල්පනා කළා වැඩන්නේ. හැබැයි අපි හිතන්න ඕනේ එහෙනම් කල්පනාවේදී කොයින් ගියා අපි වැරදි කියලා. එහෙම හිතනනම් හරිනේ. කොහෙන් ගියත් අපි වැරදි. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වන රාහුල සංඝසයට ආපු තේජ ධාතුවත් ඔය ඉන්නේ. ඊළඟට වායු ධාතුව යම් කිසි වායු ස්වභාවයක් ඇද්ද ආධ්‍යාත්මයේ තමා කියලා ගත්ත වායු ගතියක් ඇද්ද අන්න ඒක වායු නම් මම කියන්නේ කීමවත් දන්නවද පලංචිය කතාව කියන්නේ කියන්නේ අපි අර පෙන්නපු දෙයක උපූදයක් කියලා කතා කරන්න යනවා නමුත් ඒක පෙන්නපු කාරණාව හිතන්න දැන් වායෝ කියනකොට ඔන්න අපි හැබැයි මේ කරුණු හයම දන්නවා අපිට නීඩ් එකටේ හයම තියෙන්න ඕනේ. දැන් අර වායෝ අපි තුමුත්තේ ආපෝල 12ක් තියෙනවානේ. පොඩ්ඩක් හරි වැරදිලා මුතුම තරහ කියන්නේ. ඒක ගැළපුණේ නෑනේ අපට. කය 20 හැබැයි බුදුරණවහන්සේ තව එකක් කියලා යන්වා පණන් යන්න කිව්ටි කියලා. තව රටේ තියෙනවා කියලා. නමුත් අපට අර 21ක් හරි වැරදුනා නම් හරි අමාරුයි ඒක. හිත හරි තරහ ගන්න. අර අර ටික එච්චර නෑ. අර උපාදීන කියන විවචන දාලා නෑ. අපි වැදගත් දේ ඉඳන් අරන් තින්නේ නැත්නම් අර අපිට පෙන්වන්න දුන්න මූලික දේ විතරද? පරංචි විතරයි අරන් තින්නේ. මොකද තවත් මොනවා හරි කියලා බුදුරණවහන්සේ කියලා තියෙනවා. එතකොට මොකද ගොඩක් අත් එහෙම කියනවා දැන් අර කරපු කට්ටිය ගොඩක් ඉන්නවනේ. එහෙලා මේ ගියා වෙනකොට අර ආපෝ විස්තරي, තීජෝ විස්තරي, මට විස්තරي ඔක්කොම ටික දන්නවා. අර කේසුලොම් මේ දත් ටික අපට කියන්නේ අපට කියන්නේ වලට මේ දොස්තරුන් බතලා දන්නවා. ඇයි? ඒක මුත්තට අන්දිනේ කරලා හතරන් වලින් පරන් කිය ගහගෙන සුපිරි විදියට. මැනිකුත් ටිකක් අල්ලලා ඒක. දී හදාගන්න. ඉච්ඡිත එක දන්නවා. හැබැයි උපාදානින් හටගත්ත කියන එක නම් දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඔන්න ඊළඟට පාඩවි ආපෝ තේජෝ වායෝ ඔන්න එතකොට විග්‍රහ කරනවා වායුවකට උපාදීන සේතික කොයි වගේද උඩට එන වාතය, පහළට යන වාතය, ඇතුළට තියෙන වාතය. දැන් බලන්න ඔන්නෝට කරන හොඳට විග්‍රහ කරන පටිසම්පාදයට දාලා මේ එක ලෝකෙට ලෝකෙට හමු වෙන එකක් නැද්ද? ඒක ડોක්ටර් කෙනෙක් දන්නවද නැද්ද? ඒ කියන්නේ අපි ඉස්සරලා බුදුරණවහන්සේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් කරලා දෙන්නේ. ඒක නෙදුන්නේ. ඒකයි බුදුරුවක් කියන්නේ දැන් නෑ. බුදුවරු කිව්වතුනේ බුදුරු බුදුරුන් අනිත් අය කියපු ඇත්ත කියනවද නැද්ද? කියනවා. නැත්තම් කොහොමද ධර්මයේ කියලා දෙන්නේ? හැබැයි ඒක අනිත් අයට ගෝචරයි. බුදුවරුන්ට පමණක් ආවේ මේක සත්‍යයක් තියෙනවා. අපි ඕක යන්නේ නැත්තේ. ඒ මොකද? පටිච්ච සමුප්පාද ධර්මයේ නිවන් දකින්න මඟ. අනිත් ඒවා බුදුවරු බුදුවරු කියන සමහර ඒවා අනිත් අය දන්නවා. ඇත්ත විදියට දන්නවා. තව අය දන්නවා. හැබැයි ඒක දන්න නිසා නෙවෙයි බුදු කියන්නේ. ඒක මේ ලෝකේ අපට හම්බෙන දේ. මේකේ වෛද්‍යවරයෙක් දන්නේ නැද්ද? අපි තුමු මුස්ලිම් වෛද්‍යවරයෙක් මේ කයිද කොටස් කියලා දන්නේ නැද්ද? බුදුරුන් බලනවද? බුදුරුන් බලනවද? නෑ, එයා දන්නවා. ඒක ලෝකයේ ස්වභාවයක්. ලෝකේ දන්න දන්න එකක්. අපට ඒක අපි දන්න එකක් විතරයි වගේ. අපිට ඒක බුදුරජාණන් වහන්සේ අමු මුතුම විදිහට ඒකට අපිට තනක් තියෙනවා. අනිත් තැන දන්නව නෙවෙයි. බුදු රූපෙන්නන්නේ හේත බල දාන. හැබැයි වෙනන්නේ ප්‍රායෝගික දෙයක් ඔස්සේ දැනද? ඉතින් ප්‍රායෝගික දෙන්නේ අපිට දැන් ප්‍රත්‍යක්ෂ දෙන්න ඕනේ නේද වෙනන්නේ? ඉතින් මේ ඒක සංකල්පකින් ඉදිරියට යන්නේ අපිට ප්‍රත්‍යක්ෂ දෙන්නවා. ඒක ඕන කෙනෙකුට තේරෙන එකක්. ඒක අල්ලගෙන ඉන්නේ වැඩක් නැහැ. ඒක අර පරංචිත් නැහැ. දැන් එතන ඉන්න යන්න ඕනේ. ඊළඟට වායෝ ඒක විග්‍රහ කරා. දැන් එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ මේ ඔක්කොම ආධ්‍යාත්මිකයි බාහිරයි එකම විදිහට මනා ප්‍රඥාවෙන් දකිනවා මම නෙවෙයි මගේ නෙවෙයි මට අයිති නෙවෙයි කියලා ඒ වුණාට පස්සේ මොකද වෙන්නේ? පඨවියෙන් ආපෝලින් තේජෝ වායෝ කියන ඒවාට කලකිරීලා සිත එකෙන් අයින් වෙනවා. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ මොකද්ද බුදුරණෝ විග්‍රහ කරන්නේ? අහන්න අපි ඕක කලා තියෙනවද? ඈ? අපි ඕක ආනාපානසතිය කලා තියෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ වැරදිලක් දන්නේ නැහැ. ඉතින් ආනාපානසතිය හුස්ම ගන්න එක නෙවෙයි. දැන් වැරදිලක් දන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් විග්‍රහ කරන්න වෙන මොකක්ද කරන්නේ? බලන්න එහෙනම් මේක මේ ඇතුළත වැඩිලා වැඩුණට තැනදී නේද නිවන්මකට අවශ්‍යක දෙන්නේ. අනාකල්පති වලට ගොඩක් පුළුවන්. හැබැයි නිවන් දකින්නේ. මේක බුදුරණවහන්සේ කියන දේ මම මොන මානකම තියෙන්නේ. නිවන් දකින්නේ. එතකොට දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ මේ කරවන්නේ මොකද්ද? ආනාපාන සතිය වැඩිම සඳහා නිවන් දකින්න ආනාපාන සතිය වැඩිම සඳහා හැකියාව රාහුල ස්වාමීන් වහන්සේ තුල ගොඩ නංවනවා නේද? අපට එහෙනම් නිවන් දකින්න ආනාපාන සතිය වඩන්න කොච්චර හැකියාවක් ගොඩ නැගින්න ඕන වෙයිද? මේ මේ මේ කාටද කියන්නේ? අපට වඩා හැකියාවක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද? නෑ නේද? පොඩි කෙනෙක් නේද? තියනවද? ආ එහෙනම් අපට කොහොම එකක් දෙන්න ඕනද? බුදුරණවහන්සේ කියපු ආනාපාන සතිය අපිට වඩන්න අපට තව ඇතුළ කොහොම වැඩෙන්න වෙයිද? රාහුල ස්වාමීන් වහන්සේට මෙහෙමනම් අපට කොහොම වෙයිදනේ? නමුත් අපට නම් පුළුවන් ඉච්චරනවා නෑ. ඉක්මනින් වඩන්න කියලා අපිට 100ම තේරෙනවා. දැන් අපි චිත්තානුපස්සනාවක් කරලා ධම්මානුපස්සනාවක් කරලා තව අනාගතේ පොඩි පොඩි දුරයි තියෙන්නේ. නේ? ඒ රාහුල සාන්නාසට නම් එහෙම නෑ උන්ට. අපිට නම් මන් දන්නේ රාහුල සාන්නාසට එහෙම හැකියාවක් නෑ. ඔන්න ඔන්න පඩවි විග්‍රහ කරා, පො විග්‍රහ කරා, තීජ විග්‍රහ කරා, වායු විග්‍රහ කරා. දැන් මේ කියලා දෙන්නේ ආනාපානසති වඩන්න ඇතුළත ඒ සඳහා අවශ්‍ය ටික හදාගන්න අපිට ගියක් හදන්න ෆවුන්ඩේෂන් දාන්න ඕනේ. අන්න ඒ වගේ ආනාපාන සතිය වඩන්න අවශ්‍ය ෆවුන්ඩේෂන් එක දෙනවා. ඊළඟට ආකාශ ධාතුව. රාහුල ආකාශ ධාතුව තියෙනවා. දැන් මේකෙත් එහෙමයි. ආකාශ ධාතුව කියනකොට ඒ මොන වගේ ආකාශ ධාතුවද කියන එක නම් තීරුම් ගන්න පුදුම කැමැත්තක් තියෙනවා. හැබැයි ආකාශ ධාතුව වෙන්නේ කොහොමද කියන එක ඊට ඉච්චර ගණන් ගන්නෑ. ඉච්චරට ප්‍රශ්නේ තියෙනවා මේ ආකාශ ධාතුව කොයි වගේද? ඒක මෙහෙමයි කියලා ඒක තීරුම් ගන්න හරිය කැමතියි. බුද්ධම තැනක් දෙනවා. මේ බුදුරණවහන්සේ වැදගත් පෙන්නන පෙන්නන පටිච්ච සමුප්පන්නව විග්‍රහ කරලා පෙන්නන මේ ආකාශයේ ධාතුව ගැන මොකද්ද කියන එක? ඒකේ කියලා ගණන් ගන්න. අර සෙයදීදන් කියනවනේ කොයි වගේ දේවල්ද කියලා. ඒකට වැදගත්කමක් තියෙනවා. අපි දන්නේ ඒ විදිහට. බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. ආකාශ ධාතුස්ස ආධ්‍යාත්මිකසිය බාහිර ආධ්‍යාත්මික බාහිර කියනවා. කතමාට රවළු ආධ්‍යාත්මික ආකාශ ධාතුව. ආධ්‍යාත්ම ආකාශාත මොකද්ද? යම් අධ්‍යාත්ම පරිච්ඡත්තන් ආකාශන ආකාශකතන් උපාදී වෙනවා. ආධ්‍යාත්මේ තමා තුළ අවකාශෝ අවකාශ ස්වභාවයෙන් යුක්ත උපාදානයේ හටගත් යමක් කියන්නේ. කොයි වගේද? කන් සිදුර, නාස් සිදුර, මුඛ සිදුර, ඊළඟට ආහාර නැති අවස්ථාවේදී තියෙන සිදුරු ටික. ඔන්න ඔය වගේ දේවල් සහ තවත් මොනවද කියනවනම් ඒ ඔක්කොම ආකාශ ධාතු. දැන් අපට තේරුම් නැද්ද අර අනිත් ඔක්කොම ටිකත් අපි තව තේරුම් ගන්න තරම් හොඳයි මේ ආකාශ ධාතුව කියන්නේ. සමහර ඒකනේ හිතේ අර ඉතුරු ටික දැන් ඒකට තව තවත් කොහෙද කියනවා අපට අවශ්‍ය ටික අපට අවශ්‍ය නැහැ ආකාශ ධාතුව විග්‍රහ කරන්න. ඒක අවශ්‍ය නැහැ අර ටික ඉච්ඡරට ඕනේ. ඒක තමයි යොමු කරන්නේ. අපි ඒක දැනගන්න ඕන මොකද පලන්ජි පලන්ජි උසරිට ගහගන්න ඉබේ නේ. හැබැයි රත්තරන් වලින් නම් ගන්න බෑ. පරංචි ගහගන්න ඕනේ. මොකද දිනචරියකින් ගහලා නෑ නේද? පරංචිය ගහගන්නත් ඕනේ කියලා සවිසත්‍ය කියන මොකකින් හරි. රත්තරන් මේ ගහන්න. ඊට පස්සේ ඔන්න ඒ විදිහට විග්‍රහ කරලා ආකාශ ධාතුව එහෙම කියලා යම් කිසි ආධ්‍යාත්මික ආකාශ ධාතුවක් ඇද්ද බාහිර ආකාශ ධාතුවක් ඇද්ද මේ දෙකම ආකාශ ධාතුවක් කියලා මනා ප්‍රඥාවෙන් දැකලා මම නෙවෙයි මගේ නෙවෙයි මට ආයතනයයි කියලා ඒ තුල හික්මුනහම අන්න ඔහු ඒයින් වෙන් වෙනවා. සිතේයින් වෙන් වෙනවා කලකිරීම කියලා බුදුරජාණන්සේ පෙන්වා දෙනවා. රාමල ස්වාමීන් වහන්සේට. ඊළඟට බුදුරජාණන්සේ කියනවා ඔන්න දැන් කිව්වා බුදුරජාණන්සේ. දැන් පඨවි ආපෝ තේජෝ වායු ගැන ආකාශ පහක් විග්‍රහ කරන්නේ. දැන් බුදුරජාණන්සේගේ ධර්මයේ මුල මැද අග ගැලපෙනවද නැද්ද? නිකන් කටකාවට කිව්වද නැත්නම් නිකන් මේ ඔහේ නිකන් ඔහේ කියපු දෙයක්ද නැත්නම් මෙයා ගැලපෙනද කිව්වේ? ගැලපෙන නිවන් මඟ ඉස්මතු වෙන විදිය නේද විග්‍රහ කරන්නේ. බුදුරණවහන්සේ දන්නේ. ඔන්න විග්‍රහ කරනවා ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විග්‍රහ කරලා දැන් එතකොට රාහුල සංඝසේ මොනවද කියන්නේ තියෙන්නේ? බුදුහාස කිව්වට එකත් එක්ක මොනවද දැන් හිතන්න බැලුණානේ. දැන් මේ බුදු ප්‍රශ්නයක් වෙන්නේ දේරාම සම්බන්ධයි. ඇහුවේ අහන්න මම සතිය. මෙන්න පාටල්ලාම උතින් වාය විග්‍රහ කරනවා. දැන් අපට ඔක ඉන්නේ නැද්ද? දැන් ඔබ මගෙන් ඇවිල්ලා ඇහුවොත් ආනාපාන සතිය මොකද්ද කියලා. මම ඔබට ඔය විග්‍රහය කරොත් ඔබට මොකක් හිතෙයිද? අවංකව හිතන්න. බොරුවට නෙමෙයි. අවංකව හිතන්න. ඔබ මගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති මෙන්න මේ වගේ අත්දැකීමක් තිබුණා දැන් මට මේක කියලා දෙන්න කියලා ඔබ ඇහුවොත් මගෙන් මම මෙහෙම විග්‍රහයක් කරොත් ඔබට අවංක මොකක් හිතෙයිද? අනුන්ද සවරන පිස්සු කියලා හිතන්නේ නැද්ද? පිස්සුනේ. හේ මොකද්ද මේ? අහන්න එක යන්නේ කොහෙද මල්ලේ පොන්න? නේ? යන්නේ කොහෙද මල්ලේ පොන්න අනුන්ද සයවල් දැන් ඒ ගහන්න අපොන් සතිය. මෙන්න විග්‍රහ කරනවා මේ වෙන මොකද්ද එක? නමුත් මේ කවුද මේ කියන්නේ? බුදුරයන් වහන්සේ රාහුල සාන්නාතිර. දැන් උන්ට පඨවි ආපෝ තේජෝ ආයෝ විග්‍රහ කරා. දැන් එතකොට රාහුල සාන්නාතිස මොනවද දැන් කරන්නේ? අනපහති ගැන ඇහුවා. දැන් රාහුල සාන්නාතිස පිළිගන්නව නේද බුදුරණන් ශාස්ත්‍රුන් කියලා. රාහුල සාන්නාතිස බුදුරණන් වහන්සේ කියන්නේ ඇත්ත කියලා පිළිගන්නව නේද? දැන් රාහුල සාන්නාතිස බුදුරණන් වහන්සේ කියපු දෙයත් එක හිතන්න පටන් ගන්නවද නැද්ද? ප්‍රශ්නයක් ඇහුවා. නමුත් හරිද මේ ප්‍රශ්නට හරියට උත්තර දෙන්න පුළුවන් කාටද? එතකොට රාහුල ස්වාමීන් වහන්සේ වෙන මොකක් හරි එක දැන් ආනාපාන සතිය ගැන කල්පනා කරයිද? නැමේ බුදුරන් වහන්සේ කියන දෙයත් එක්ක ආනාපාන සතිය ගැන කල්පනා කරයිද? අන්න අපට නම් මම මට විග්‍රහ කරන්න කිව්වොත් ආනාපාන වලට කොහොමද කියලා අප මොකද්ද ඔය කියන්නේ? ඕක නෙමෙයි මම මෙන්නේ හුස්ම රැල්ල දැන් කොහොමද වෙන්නේ කියන එක. අපට අවංකව හිතන්න අපට මේ ප්‍රශ්නේ නැද්ද කියලා? නිකන් වංචනික වෙන්නේ නැතුව අපට අවංකව වෙනව නේද? ඒ කියන්නේ මොකද්ද? අන්දාව ප්‍රතිපදාවෙන් අඩුයිනේ. දැන් බලන්න මේ රාහුල ස්වාමීන් වහන්සේලා එහෙම හිතෙන්නේ නැද්ද? රාහුල ස්වාමීන් වහන්සේ හිතෙන්නේ නැද්ද ආනාපාන හදේ වඩන එක ඇහුවට පස්සේ මේ බුදුහාමුදුරු මොනවද පිස්සුවට උඩවනවා? මං ඇහුවේ ඔබ වහන්සේගෙන් ඕක නෙවෙයි. මම ඔබ වහන්සේගෙන් ඇහුවේ පටවිල විතර ගන්න නෙවෙයි. බුදුහාමුදුරුවනේ වඩ කියලා දෙන ආනාපාන හදේ වඩන්න. එහෙම අහලා තියෙනවද රාහුල ස්වාමීන්? නෑ නේ. ඔබ මගෙන් ඇහිදලා අහුවොත් මම ඔබට ඔබ විග්‍රහ කරුවොත් ඔබ මගෙන් කන්නේ නැද්ද? අමාරුකෝ හිතලා බලන්න. අහනව නේද? මමත් තව කාලේ ඉන්න දෙයක් ඒක අහනවා මම. මොකද හේතුව වෙන්නේ? මම කායි ඉන්න දෙයක් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හාන මහදවරණ කියලා ඒ ස්වාමීන් වහන්සේ මට මේ විග්‍රහ කරොත් මම කියනවා. මම එහෙම උපහාසකින් ඕගරන්නේ හාන මහදවරණ මොකද කියලා. බලන්න අපේ හිතේ ස්වභාවයනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ස්වභාවය ඒ දන්නවා සාස්තුන් වහන්සේ කියන්නේ ඇත්ත. දැන් සාස්තුන් වහන්සේ මට කියලා දෙන්න හදන්නේ ආනාපානසති වලට පිටි තමයි. දැන් මම දන්න එකක් තියෙන ආනාපානසති කියලා. දැන් එතකොට දැන් අපි ගැලපි මම දන්න එකක් නෙමෙයිද? දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ කලපන්නේ. අන්න රාහුල ස්වාමීන් වහන්සේ දැන් ඔන්න මම දන්න හුස්ම රැල්ලක් මම දන්න දිග කොට හුස්ම රැල්ලක් මම දන්න ප්‍රීති සැපයක් මම දන්න හුස්ම රැල්ල අගමුල්ල මැදක් ඒව රාහුල සාන්හන්සලා දාන්නේ. කවද පිටගත්තේ රාහුල සාන්හන්ස? බුදුරජාණන් වහන්සේ. දැන් රාහුල ස්වාමීන් වහන්සේට මුල මැද ආගත්ත මම දන්න දිග කොටක්ද මම දන්න සැපයක්ද ප්‍රීතියක්ද? කය ඍදු කරගත්තද? කය කකුල් දෙක කොහොමද තියෙන්නේ? කුස්ම රැළ කොහෙද වදින්නේ? අදාළ නෑ. රාහුල ස්වාමීන් වහන්සේ මම දන්න එකත් එක්ක ගලපන්නේ. කවුද දන්න එකත් එක්කද ගලපන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්නේ මොකද්ද? ආනාපාන සතිය වඩලේ නේද? පොඩි හරි ප්‍රශ්නයක් නැහැ. ඕක ආනාපාන සතිය නෙවෙයි කියලා. තවරු සන්නස්සික ප්‍රශ්නයක් නැහැ. තවරු සන්නස්සි දන්නේ ආනාපාන සතිය තමයි කියලා දෙන්නේ. මගේ කෝණේ ආනාපාන සතිය නෙවෙයි. කාගේ කෝණේද? බුදුරජාණන් වහන්සේගේ කෝණේ ආනාපාන සතිය කියලා දෙනවා. දැන් අපි එහෙම කිව්වොත් ආනාපාන සතිය මේකයි කියලා අපිට ගල් ගහනවා. ඇයි අපි මෙච්චර කාලයක් හර නැහැ නේද මේක? මම බුදුරජාණන් වහන්සේ වන්න කිව්වා. මොකද අපිට බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකටද කියන එක මතක තියාගන්න ඕන. ඊට පස්සේ අමන් රාහුල ස්වාමීන් වහන්සේ කියනවා දැන් රාහුල ස්වාමීන් වහන්සේ කල්පනා කරන්නේ දැන් පාඩවි කිව්වා ආපෝ කිව්වා තේජෝ කිව්වා පරිණාමයෙන් මනෝපරිඥාන් එක දකින්න කිව්වා. ඔහොම විග්‍රහ කරා. දැන් ඔය කල්පනා කරන්නේ දැන් රාහුල ස්වාමීන් වහන්සේට මේ සද්ධර්මයේ ඇහෙද්දී මොකක් ඇති වෙන්නේ නැද්ද? හ්ම්? යෝනිසුමස් කරා ඇති වෙන්නේ නැතිනේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේට අවශ්‍ය මගක් ඇතුලින් වැඩෙනවද නැද්ද? වැඩෙනවා. අපි වගේ මේක ගලපන්න ගියේ අනේ ස්වාමීන් වහන්සේ කේස් කොතනද තියෙන්නේ? ස්වාමීන් වහන්සේ අක්මාව කොහෙද තියෙන්නේ භාගතුන් වහන්සේ? භාගතුන් වහන්සේ බඩදිව කොතනද තියෙන්නේ? අහන්නේ නැද්ද? අපට නම් දැන් බඩදිව කොහෙද තියෙන්නේ? අක්මාව කොහෙද තියෙන්නේ? දලබෝ කොහෙද තියෙන්නේ? අපට ඔක ප්‍රශ්නයක් නැද්ද? අපට පුදුම ප්‍රශ්නයක් ඒක. අපට උපාදානය හටගත්තේ කියන්නේ ඒක ප්‍රශ්නයක්. මේ අක්මාව බඩදිව දලගුවේ ඒක කොහෙද තියෙන එක නම් ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේක මෙහෙම එකක් රාමුසන්නස් රැකලා නැහැ. ඇයි? එච්චරට බුද්ධ වචනේ විශ්වාසයි. එච්චර සද්ධාවයි. ඒ සද්ධාවන් තියෙන විතරයි මොකක් වෙන්න පුළුවන්ද? නිවන් දකින්න පුළුවන්. අනික හරියට බෑ. එතකොට ඔන්න රාහුල ස්වාමීන් වහන්සේ දැන් ඔන්න බුදුරණවහන්සේ කිව්ව දේ එකම කල්පනා කරා. මොකද ඒක ඇත්ත ඊළඟට කියනවා පඨවි සම්මන රාහුල භාවනා භාවයේ රාහුල පඨවි සම්ම කරන භාවනා කරන්න. පඨවි සම්ම කරලා. දැන් රාහුල සාන්නාසේ අහන්නේ මොකද්ද? දැන් මේ බුදුරණවහන්සේ කියනවා මේ රාහුල පඨවි සම්ම කරලා භාවනා කරන්නලු. ආනාපාන සතිය යන්නේ. පඨවි සම්ම කරලා භාවනා කරන්න. පඨවි සමංගීතේ වාගම භාවනම් භාවයක උප්පන්නම් මනාප උප්පන්නම් මනාපමාන මමන මනාපමනාප පස්සා චිත්තං චිත්තං පරියායති තස්සන්ති සීතාම් විරාවල පටවියන් සු සූචින් පිනිකිපති අසූචින් පිනිකිපති ගුත් ගූතගතම් පිනිකිපති මුත්තගතම් පිනිකිපති ඔන්න ලස්සන විග්‍රහයක් වෙනවා දැන් ඒ භාවනාව මේ පටවි සමග වඩන හැටි විග්‍රහ කරනවා මොකද කරන්නේ? දැන් පටවි විග්‍රහ කරන්නේ. දැන් මොකද පටවි කියන්නේ අපි හිතන්නේ පටවි කියන්නේ මොකද්ද කිසි දෙයක් දන්නේ නැති කෙනෙකුට මේ විග්‍රහ කරන්න කියලා. දැන් අපි පටවිය කියන එක දන්නවනේ අපේ මෝඩ කෝණයට. දැන් මේ පටවිය කියන එක මෝඩ කෝණයට අවු කරගන්න නැති කෙනෙකුට විග්‍රහ කරන්නේ. දැන් එයාට දැන් පටවිය හම්බුණාද නැද්ද? බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට හම්බුණානේ. මෝඩ කෝණයෙන් දාගත්තේ නැහැ අපේ කෝණේ. ෆිසික්ස් වලින් හරි මොකෙන් හරි දාගත්තේ නැහැ. බුදුරණවහන්සේ දැන් පටවිය විග්‍රහ කරලා දුන්නා. එතනින් තමයි පටවිය හම්බුනේ. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේගෙන් ආනාපානතිය වඩන්නේ කොහොමද කියලා අහන්න කලින් දන්න පටවිය තියෙන්නේ නැති බුදුරණවහන්සේගෙන් පටවිය හම්බුනේ කොතනද? ඒක අහපු තැනදී. ඔන්න ඒක හම්බුණා. දැන් මේ විදිහට භාවනා කරන්න කොහොමද? රාහුලනේ මේ මනාප අමනාපය කියන දේ සිතට ඉපදුනහම ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත ප්‍රිය අප්‍රිය සැප දුක ඉපදුනහම ඒක විදිහට බලන්න කියනවා. ඒ ඒ ඉපදුනහම මෙන්න මේ වගේ බලන්න කියනවා. පටවියට පොළොවට පටවිය කියන්නේ පොළොව පොළොවට අසුචි දානවා. මුත්‍ර දානවා. හොඳ සුන්දර දේ දානවා. ලස්සන දේ දානවා. මිහිරි දේ දානවා. පොළොව චී කියනවානේ. හොඳයි කියනවද? නෑ. අන්න ඒ විදිහට භාවිතාවය කරනවා. ඒ කියන්නේ මොකද්ද? අන්න හිත දැන් ටික ටික ඇදින එකත් පවතින එකත් ඇලිලා යන එකත් ඇදිලා යන එකත් ටිකක් අයින් වෙන විදිහට විග්‍රහ කරලා දෙනවා නේ. හිත විසිරෙන ගතිය දැන් ටිකක් අඩු වෙනව නේද හිමනකොට. ඒ දැන් පටවිය සම කරලා වඩන්න. එතකොට පටවිය සම කරලා වඩනකොට මේ පොළොවට එක එක දේවල් දානකොට පොළොව නැචති පටවින් අත්‍යති හරාති විමුක්ති. රාහුල මේ පෘථුවිය ඒක පිළිකුල් කරන්නේ අයින් කරන්නේ මොකද අසුචි දානකොට අපෝයි පාමට දාන කියලා පොළොව කියනවද? නෑ. ඒ වගේම පටවින් සමන්දී තේ රාහුල භාවනා භාවයතු අන්න ඒ විදිහට පටවිය සමව හැටියට පටවිය විදිහට භාවිතා වුණොත් රාගල ඔබට ඔබේ හිත මනාපා මනාපේ ඔස්සේ බැසගෙන ඒකට යන්නේ කියලා. ඊළඟට ආපෝ සමම්. වතුරට නරක දේ හොඳ දේ දෙක මිශ්‍ර කරනවද? කරනවනේ. නරක දේ එනකොට පිළිකුල් කරනවද වතුර? අන්නේ විදිහට බලන්න කියනවා. ඊළඟට තේජු උණුසුම. ගින්නට හොඳ දෙයක් පුච්චනවා නරක දෙයක් පුච්චනවනේ. අනේ මේක අසුචි මේක මුපුච්චන් නැහැ කියලා ගින්න අයින් වෙනවද එතන? නෑ. අන්නේ විදිහට තේජෝසන වශයෙන් බලනකොට මන ප්‍රමාණ බෙදුර වෙනවා. වායු වශයෙන්. හුලඟට ගඳයි සුවඳයි දෙකම මම වෙනවනේ. අද මේ ගඳක් මම මේක කියන්නේ කියලා හුලඟ යන්න දෙන්නවද? නෑ. ඒ සම කරලා වඩන්න කියනවා. එතකොට මන ප්‍රමාණ බෙදුර වෙනවා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ දේශනා කරන රාහුල දාන වහන්සේට ආකාශ සමන් රාවල භාවන භාවයේදී ආකාශ සමන්ගේ රාවල භාවන භාවයේදී ආකාශය සමන් කරලා වඩන මේ අවකාශයේ හොඳ දේ නරක දේ දෙකම අවකාශය තුල පවතිනවා. ඒ නිසා ඒ විදිහට වඩන්න කියනවා. ඊළඟට බුදුරණාහි දෙන්නවා දෙනවා. දැන් මොනවද දුම විග්‍රහය? දැන් මේ මොකටද මේ කියන්නේ මේ ආනාපාන සතිය වැඩිම සඳහා ඇතුළ හදනවනේ වෙන දෙයකට නෙමෙයි. එහෙනම් අපට කොහොම හදාගන්න වෙයි ඇතුළනේ? බුදුරණවහන්සේ වෙන්නකො ආනාපානති වඩා ගන්න අපේ ඇතුළ කොහොම හදාගන්න වෙයිදනේ? දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේගේ හදන්නේ බුදුරණවහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ අපි වගේ සමයිද අපට වඩා ගොඩාක් පොඩි පහත් කෙනෙක්ද? අපට වඩා ගොඩාක් ඉහළ කෙනෙක්ද? එහෙනම් අපට අපේ හිත ආනාපාන සතිය හදාගන්න මේ වගේ කොච්චර මොනයක් කරන්න වෙයිද? නිවන් මඟටනේ අපට නම් වැඩෙනවා. ස්වාමීන් වහන්සේ ඔච්චර කිව්වට ඕක එච්චර එකම දෙයක් නෑ. ඕක මොකද්ද? අපිට ඔච්චර හොඳ වැඩ දෙනවා. දැන් ආනාපාන සතිය. තව පොඩ්ඩක් ඉහළට පහත් වෙනවා. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මෙත්තං රාහුල භාවනම් පාමි. රාහුල මෛත්‍රී වඩන්න කියනවා. දැන් පුදුම වැඩක් නෙමෙයි ආනාපාන සතිය මෙච්චර දෙයක් කියලා දෙන්නේ. නේ? මෛත්‍රී වඩන්න හිතාගත්තේ රාවල භාවනා භාවයතු රාවල මෛත්‍රී භාවිතා කරනකොට යෝග්‍යා පලෝපයිස යෝගී තරහ දුර වෙනවා මෛත්‍රී වඩනකොට ඔබේ තරහ දුර වෙනවා අපිට නම් අපි ඔක්කොම වඩලා නෙමෙයි දැන් අපට ඔක ප්‍රශ්නයක් නැහැ අපි මෛත්‍රියත් වඩලා අපි ওই පටික්කුලෙත් වඩලා දැන් අපට අනපල දරන්න පුළුවන් රාහුල ස්වාමීන් වහන්සේ ඉතින් ඔවා කරලා නැති නිසා නේ ඔක ඉච්චර අදාළ නෑ අපට ඔක කුප්පම් කරන්න නේ අපට පුළුවන්ද? ඔන්න බලන්න මේ මේ විසිලුවට අරගෙන හරියන්නේ නැහැ. මම ඒකයි මම මේ මේ විදිහට කියන්නේ අපේ හිතට යනනේ. නැත්නම් මට නිකන් ඔහේ වතුර ටිකක් ගලන් යනවා වගේ නම් ඔහේ කියවන්න තිබ්බා. නමුත් ඔබට මේක කලගෙඩිය කෙලින් හරවල වතුර දාන්න නේද? අනිත් පැත්තට වතුර ටිකක් කරලා දැන් නැහැ. ඊළඟට පොඩික්කට දීලා වැඩකුත් නැහැනේ. නේ? දැන් පොඩික්කට යම කන්න පොඩික්කෙත් දෙක් තියක් තියෙන නම් කනදී නැකිට හම්බුනේ එහෙම බණ අයත් ඉන්නවා බුදුරණවහන්සේ දේශනා කරන්නේ. එහෙම බණ අහන අයත් ඉන්නවා. පොඩෙක්කට යමක් කරගත්තේ නෑ නේද? කලේ කෙලින් කරලා දානවා. අන්න ඉතින් මම කලේ කෙලින් කරලා වතුර දානවා නම් පොඩ්ඩක් කර කියන්නේ පොඩ්ඩක් කලේ කෙලින් හැරෙන්න ඕනේ. පොඩ්ඩක් සවල්ලාවට ඇන්ගල් දෙකකින් යනවා. ඒ නිසා පොඩ්ඩක් කෙලින් හැරෙන්න ඕන නිසා තමයි පොඩ්ඩක් මේ විදිහට කියන්නේ. නැත්නම් අපි අපේ දෙයට ගලප ගන්නවා. අපි අපේ දෙයට ගලප ගන්නවා. ඊළඟට බුදුරජාණන් රාහුල සාමණේර කියනවා රාහුල මෛත්‍රී වඩන්න මෛත්‍රී වඩනකොට තරහද වෙනවා ව්‍යාපාදෝ සුපහිසති කරුණා රාහුල භාවනා භාවයේ කරුණාව වඩන්න කියනවා කරුණාව භාවිතා කරනකොට විහි විහිංසාව කියන්නේ විහිංසාව විහිංසා කරන එක දුර වෙනවා ඊළඟට මුදිතා රාහුල භාවනා භාවිත රාහුල මුදිතා වඩන්න මුදිතා වඩනකොට මුදිතන් විදියට භාවනා භාවිතු අරති සාපහීසි. අරතිය දුරු වෙනවා. ඒ කියන්නේ අරති කියන්නේ භාවනා කරන දින අකමැත්ත කුසල් ධර්මයන් වඩන දින අකමැත්ත දුරු වෙනවා මුදිතා වඩනකොට. අන්න නෑ රාහුල ස්වාමීන් වහන්සේට නම් බුදුරණන් වහන්සේ ආනාපානහති වඩන කලින් කිව්වා ධාතු වශයෙන් හිතන එකක් කිව්වා. ඊළඟට ධාතු සම කරලා හිතන එකක් කිව්වා. ඊළඟට මෛත්‍රිය කිව්වා, කරුණාව කිව්වා, මුදිතාව කිව්වා. අපට නම් එච්චරව නෑ වුණාට. අපට හරි පහසුම කරගන්න පුළුවන් රාහුල ස්වාමීන් වඩා අපට නුවණ තියෙනවා. එහෙමද? නෑ නේද? එහෙනම් අපට කොහොම වෙයිද නේ? ඊට පස්සේ ඔන්න මෛත්‍රිය කිව්ව මුලිතාව කිව්ව කරුණාව කිව්ව. එතකොට මෛත්‍රියෙන් තරහ දුරු වෙනවා. කරුණාවෙන් හිංසාව දුරු වෙනවා. මුදිතාවෙන් අරතිය දුරු වෙනවා. උපේක්ඛං රාහුල භාවනාව උපේක්ෂාව වඩන්න. උපේක්ඛං විදී රාහුල භාවනාව භාවයතෝසු පටිඝෝසු පහියති. උපේක්ෂාව වඩනකොට පටිඝය දුර වෙනවා. මෛත්‍රිය වඩනකොට මොකක්ද දුර වෙනවා කියන්නේ? ව්‍යාපාදේ. උපේක්ෂාව වඩනකොට මොකද මේ දෙන්නේ? බුදුම ධර්මයක් නේ අප්පා. එක්ක පොඩ්ඩක් හරි කලබල පුදුරනවාසර කියන්නේ තිබ්බනේ. නේද? අපි කටලන විදිහටමයි පුදුරනවාසර බණ කියන්නේ. එක ව්‍යාපාදේ කියන මෛත්‍රිය වැඩමම ව්‍යාපාද දුර වෙනවා කියනවා. දැන් උපේක්ෂාව වැඩමම පටිය දුර වෙනවා. ඇයි දන්නේ මෙච්චර පටලන්නේ නෝනේ? බුදුරණවහන්සේ අපිව පටලලාද අපට යෝනිසෝමනසිකාරය කරන්න දෙලාද? ඈ බුදුරණවහන්සේ අපට මේ කියලා දුන්නේ මේ මොනවාරි විෂයන්ත නැත්තම් අතුරත අතුරත වඩා ගන්න දෙයක්ද? දැන් ඔබට මේ තුල හිතන්න දෙයක් හම්බුනවද නැද්ද? ඈ මේ මෛත්‍රිය වඩනකොට ව්‍යාපාද දුර වෙනවා. උපේක්ෂාව වඩනකොට දැන් ඔබට හිතන්න දෙයක් තියෙනවද නැද්ද? ඒ කියව දේ ඇත්තද බොරුද? ඇත්තනේ. දැන් හිතන්න දෙයක් තියෙනවනේ. එහෙනම් හිතන්න. හිතන්න තව පාදක කරුණු එකතු කරගන්න ඕනේ. කවුරු කියපු පාදක කරුණුද? ආනන්ද සයමුදුර මහත්තයා කියන එකක්ද? නැත්නම් විද්‍යාවේ හරි නැත්නම් කවුරු හරි වෙන කියන එකක්ද? බුදුරණවහන්සේ කියන එකක්ද? ආ ඒක මතක තියාගන්න. එතකොට ඔන්න පටිඝේ දුර වෙනවා කියන උපේක්ෂාවට අපි මේක මොකද ඊළඟට විස්තර කරමු පස්සේ මේ සියලුම එතකොට ව්‍යාපාදයේ දුරු වෙන්නේ මෛත්‍රියදී. උපේක්ෂාව දුරු වෙන්නේ මේ පටිඝය දුරු වෙන්නේ උපේක්ෂාවේදී. දැන් එහෙනම් ඔබට තේරෙනව නේද මෛත්‍රියේ උපේක්ෂාවේ මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය නම් අපි තරහ දුරනවා කියලා දන්නවනේ. උපේක්ෂාව කියනකොට තරහ කියලා ව්‍යාපාද නෙමෙයි කියන්නේ. පටිගයනේ. එතකොට ඒක මොකද්ද කියලා බලන්න වෙනවනේ. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරලා බලමු අපි මොකද්ද කියන්නේ කියලා. බුදුරන් වහන්සේ සමහර තැන්වල විග්‍රහ කරන 아무තු විදිහට දේවල් හිතන්න. ඔබ මහානිදාන සූත්‍රය අහලා තියෙනවා. ඒක තියෙනවා නාම රූප විග්‍රහය. නාමකය පටික සම්පස්සේ රූපකය අධිවචන සම්පස්සේ. අහලා තියෙනවද මේක? නාමකය පටික සම්පස්සේ රූපකය අධිවචන සම්පස්සේ. නාමකය තරහ ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. නෑ නේ. එහෙනම් පටික සම්පස්සේ කියන්නේ ස්පර්ශය මේ වචන පටිගය නාමකායේ පටිග සම්පස්සේ රූපකායේ අදිවචන සම්පස්සේ නාමයේ තරහයි තරහයි ස්පර්ශ වෙනවා කියන්නේ පටිගියට තරහ කියලා කියන්නේ විතර නාම රූප විග්‍රහය කියන්නේ. එතකොට මේ හිතන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා නේ. බුදුරණවහන්සේ එතකොට අපට මේ මොනවා හරි shopping ගිහිල්ලා බඩු වෙනවා වගේ ආ මේ එන්න මෙන්න මේ කරන්න කියලා කිව්වද? ඇතුළත වඩා ගන්න දෙයක් කිව්වද? එහෙනම් දැන් අපිට හිතන්න ගොඩක් ජය තියෙනවා නේ. එහෙනම් හිතන්න අපි මෙල්ල ලියුනේ ටික ටික ඈ. මොකද මේ අනුන්ද සෑමකට ඔක්කොම කරන්න බෑ. අනුන්ද සෑමකට මේ කරන්නේ බුදුරජාණන්සේ කියපු ටික පෙන්නන්නේ විතරයි. මොකද මට බෑ ඔබ සෝතාපන්න කරන්න. මට බෑ ඔබ පොඩ්ඩක් නිවන් මඟ පෙන්නන්න. මට බෑ ඔබ සත්‍යන්තරී කරන්න. මට පුළුවන් ඔබට සාස්ත්‍රුන් වහන්සේගේ අදහස කියන්න. ඒ නිසා මම මේක කියන්නේ ඊළඟට අපි පොඩ්ඩක් කියලා අවසන් කරන විදිහ ගමු. සුත්‍ය කුමිල් කරන්න බෑද? අපි හිත දවස තියෙනවනේ. හිත දවසේ ටොපික් කරා. මොකද තවුරා තියෙන සූත්‍රය. ඊට පස්සේ ඔන්න පටිඝ සංඥාව දුර වෙනවා. අසුභං රාහුලම් භාවනම් භාවේති. රාහුල අසුභයත් වඩනවා. මම බලන්නේ රාහුල සන්නදී කියන්නේ කිච්චර කියනවදනේ. අසුභේ වඩන්න රාහුල අසුභං හිතේ රාහුල භාවනම් භාවේති සූරාග්ග බයිති. අසුභේ වඩනකොට මොකද දුර වෙන්නේ? රාගය දුර වෙනවා රාහුල. අනිත්‍ය සංඥාන් රාහුල භාවනං භාවිතෝ. රාහුල අනිත්‍ය සංඥා වඩන්න. අනිත්‍ය සංඥාන් මිතේ රාහුල භාවනං භාවිතෝ සෝ ආස්තිමානං සුපහියති. රාහුල අනිත්‍ය සංඥා වඩනකොට අස්තිමානී දුර වෙනවා. දැන් මේ මොකක් කරන්නද බුදුරණස් හදන්නේ? ආනාපානිය වෙන්නේ. කාටද? අපිට කොහොමද උඩ වඩන්න කියලා දෙන්නේ? දැන් මේ කාටද කියලා දෙන්නේ? දැන් අපිට අපිට ඊට වඩා හැකියාවක් තියනවද නැද්ද? දැන් මේවා ටික රාහුල සාන්නාසි කරලා නේද කරන්නේ? මොකද රාහුල සාන්නාසි බුදුරණන් වහන්සේ කිව්ව දේ කරයිද නොකරයිද? ඈ කරයිද ඇත්තටම? ඇත්තටම කරයිද? ආ එහෙනම් අපි කරන්න ඕනේ නැද්ද? අඩුම රාහුල සාන්නාසි කියපු විදියට එච්චර ඕනේ නැහැ අපිට අපිට දන්නේ කොහොමද කියලා. අඩුම රාහුල සාන්නාසිට කියපු විදියටවත් අඩුම අඩුම එතෙන්ටවත් කළ යුතුද නැද්ද? අඩුම එහෙමත් කරන්න ඕනේ නේද? එහෙනම් මේ තාම කියන්නේ මොකද මේ? අනපනති කරන්න යන්න කියන්නේ. එතකොට ඔන්න අස්මානිය ප්‍රහාණය වෙනවා. දැන් මේ පඨවි සම කරන්න, ආපෝ සම කරන්න, තේජෝ සම කරන්න, වායෝ සම කරන්න, ඊළඟට ඒ වගේ විග්‍රහ කරා, ඊළඟට මෙත්තා කරනවා මිද උපේක්ෂා විග්‍රහ කරා, අසුභේ විග්‍රහ කළා. ඊළඟට අනිච්ච සංඥාවත් විග්‍රහ කළා. ඒකත් විග්‍රහ කරලා ඉවර වෙලා ඉතින් අස්මානිය දුර වෙනවා කියලා. ඒක විග්‍රහ කරලා ඉවර වෙලයි ආනාපාන සති රාවුල භාවනං භාවේති. ආනාපාන සති ආනාපාන සති රාවුල භාවිත බවුලේකතු මහපලා මහාන සංසෝභෝති. දැන් මොකද කියන්න බලන්න ගන්නවා දැන්. මෙච්චර වෙලාවක් බුදුන් වහන්සේ නිකම් ගුරු දෙයක් කියවලා ඇහුවේ ආනාපාන සති මෙච්චර වෙලාවක් මොනවද ඔය ටික කියලා කියලා බින්න උත්තර දෙන්න පටන් ගන්නවාද? නේ? එතකොට ඒ කියන්නේ ඇයි ඒ ටික? මේ ආනාපාන සතියේ ඒ විදිහට මට නෙමෙයිනේ රාවණ ස්වාමීන් වහන්සේට වඩා ගන්න ඒ ටික දිනු වෙන්න ඕනේ. කාටද කවට වඩා ගන්නද? කොයි විදිහේ ආනාපාන සතියක්ද? නිවන් දකින්න. කියන්නේ අර අරිට ස්වාමීන් වහන්සේ කියව එක නෙමෙයි. නිවන් දකින්න ආනාපාන සතියක් රාහුල ස්වාමීන් වහන්සේට වඩා ගන්න මෙන්න මේ විදිහේ විග්‍රහයක් දුන්නා. දීලා ඉවර වෙලා තමයි කියන්නේ ආනාපාන සතිය මහත් බලයි මහාන සංසයි කියලා ඔන්න ආනාපාන සති විග්‍රහය කරනවා. ඒක ලොකු විග්‍රහයක්. ඒ නිසා අපි ඒක හෙට දවසේ අපි සාකච්ඡා කරමු. දැන් පුංචි ඉවේකයක් කරගෙන අපි ටික වෙලාවක් භාවනා කරමු. ඉන්දියා සිද්ධාන්තන කියලා